අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 105 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවතුන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 සත්පුරුෂ සංසීවෝ සද්ධම්ම ශ්‍රවණං ධම්මානු ධම්ම පටිපත්ති මේ තයෝ ධම්මා බහුකාරාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරිපත් කරන්න දීච්ච ධර්ම මාතෘකාව නැත්නම් මේ pāli පාඨය උපුටා ගන්න ලද්දේ දසුත්තර සූත්‍රයෙන් මේ දසුත්තර සූත්‍රය ਸਰවඥ දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඒක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් වශයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි පසුගිය වැඩමුළු කීපයකටම මේ සූත්‍රයේ කොටස් දවසින් දවස දවසින් දවස මාතෘකාව වශයෙන් තියාගත්තා. මේක දීඝනිකායේ සූත්‍රයක් නිසා බොහෝම දිග මාතුකා රාශියක් සපේනවා. ඒකේ තියෙන වටිනකම තමයි ඒක නිකන් හුදු මාත්‍රිකා සැපීමකට වඩා මේ සැපේන ලද මාත්‍රිකාවල ගුණයක් තියෙනවා પરම්පරාවක් තියෙනවා පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැන දක්වාම එකින් එකට එකින් එකට ප්‍රත්‍යুৎපන්න වශයෙන් සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒක විස්තර කිරීමේදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මුලින්ම සංග්‍රහගතාවක සඳහන් කරනවා දසුත්තරම් පවක්කාමි ධම්මං නිබ්බාන නිබ්බානපත්තිය කිය. මේ තමන් වහන්සේ වෙත ඉදිරිපත් වෙච්ච ඒ සිව්වනම් පිරිසට මතක් කරනවා දසුත්තරං එකේ කරුණු 10යි දෙකේ කරුණු 10යි තුනේ කරුණු 10යි ආදි වශයෙන් දසවෙනි අංකය පරම කොට ඇත්තා වූ ධර්මයක් මම දේශනා කරනවා ඒක නිවනටපත් වීම සඳහා නිකන් කටපාඩම් කරලා PhD ගන්න නෙවෙයි. එහෙම නැත්නම් වෙන වෙන ලාභ සත්කාර සම්මාන વિશે නෙවෙයි නිවන දක්වා ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ 45 වසක් විවිධ ස්ථානවල ගමන් කරමින් විවිධ දේශනා විලාස පාමින් විවිධ චරිතන්ව දේශනා කරපු දේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් හිටිය ඒ ධර්මසේනාධිපති වශයෙන් හිටිය සාරිපුත්‍ර ස්වාමීන් ගොනු කරනවා. අදියට කබඩාට වැටිච්ච දේවල් ගොනු කරනා වගේ ඒ ගොනු කරනකොට ඒ වගේ මතක තබා ගැනීමේ වටිනාකමත් අවශ්‍යයි. ඒ වගේ මේක එකින් එකට ගිහින් යොමුකුත් අවශ්‍යයි. ඒ ගොනු කරන කෙනාට එන්නේ එන්නේ එන්නේ තමන්ගේ ප්‍රතිපදාවේ දියුණුවකුත් අවශ්‍යයි. ඉතින් මේ විශාල කොටසක් ධර්මයේ කිව්වහම විශාල කොටසක් මේ වගේ එක එක ක්‍රමවලට ගොනු කිරීමේ අවශ්‍යතාවය මතු වුණේ මේ සරුවචන් වහන්සේ මේ දේශනා කරන ධර්මය එතන එතන ඇකීමකී නොයදී මේ වාගේ අපි වාගේ පස්චිම භවික පස්චිම ශ්‍රාවකයන් විසෙහි කරුණාවේ මෛත්‍රිය. ඉතින් ඒකෙදි මේ පස්ව උපදින්න ඉස්සරහට එන පිරිස ගැන කල්පනා කරලා කටයුතු කිරීමේදී ඒ අනිකු ශ්‍රාවකයන් අතර මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සූචේෂී ගුණ වගේක් තියෙනවා. උන්වහන්සේ මේ ධර්ම හොයාගෙන ගියේ බොහොම පිපාසාවකින්. ඊට ඉස්සෙල්ලා ලෝකයේ ත්‍රිවිධ පාරගෝ කියන ඒ කාලේ තිබුණු ලොකුම දැනුම පිළිබඳව අයිතිය තියාගෙන සර්වචන් වහන්සේගේ ශ්‍රාවකෙක් දැකලා ඒ ධර්මයේ පිළිබඳව යන්තම් කියලා දෙනකොටම පළවෙනි මාර්ග ඥානයේ තරම් ලබන තරම් කුශාග්‍ර බුද්ධිමත් වුණා. ඒ සුළු කාලයකින් ඊට පස්සේ තමන්ගේ කටයුතු සාක්ෂාත් කරා. නිතරම පෘ탁ජණයෙක් එහෙම සාමාන්‍ය පුද්ගලයෙක් ආර්ය භූමියේ ගෙනහැර දැක් ගෙනහැර හිටවීමට නැත්නම් ආර්ය භූමියට ප්‍රසූත කරවීමේ මවක් විදිහට තමයි සාරිපුත්‍ර සංසේ සඳහන් කරන්නේ. ඒ තරම්ම පුළුල් මනසක් තිබිලා තියෙනවා. ශාසනයට ඇතුල් වෙනකොට ඉස්සෙල්ලම පාඩම් පන්ති කියලා දෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ පාඩම් පන්ති නිසා යැත්තෝ ශේක තත්ත්වයටපත් කරලා ඊට පස්සේ තාත්තට බාර දෙනවා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට උන්වහන්සේ තාත්තා වගේ මේ පළවෙනි පාඩම් පන්ති ඉගෙන ගත්ත නැත්නම් ආර්ය භූමියේ ගෙන අර දක්වන ලද ඒ ශිෂ්‍ය පිරිස හතුරුනවා. ඉතින් මේ දෙන්න මේ අග්‍ර ශ්‍රාවක දෙනම ਸਰවචනසර විශාල සේවයක් කරලා තියෙනවා. ඒ නිසා මේ දෙනම වහන්සේම ਸਰුවචනතර කලින් පිරුණම් පානවා. පිරුණම් පෑවට පස්සේ ශාසනය දිහා බලලා ਸਰුවචනසේ සඳහන් කරන විශාල අතු දෙකක් සහිත ගහක මේ මහා අතු දෙකම කඩලා ගියා වගේ මට මහ පාළුවක් දැනෙනවායි කියලා මේ මේ බර ඇදපු දෙන්න දෙන්නගේ සීවේ නැතිවීම. ඊට පස්සේ ਸਰුවචන සඳහන් කළා තියෙනවා මම බොහෝ කාලයක් සංස්කාරයන්ගේ වැයවීම සංස්කාරයන්ගේ ක්ෂය වීම දැකලා තියෙන නිසා මම හිත සලාගන්නේ නැහැ. නමුත් මේ පාළුව දැනෙනවයි කියලා ඒ තරම්ම මේ දෙනම් වහන්සේලා අරගෙන තිබුණ වෙහෙස. ඉතින් මේක තමයි මානව ඉතිහාසයේ ඉස්සෙල්ලාම දැනුම ගොනු කරපු අවස්ථාව. ඒ ඉස්සෙල්ලා දැනුම තිබිලා තියෙනවා. ඒක දැනුම වල කිසිම ව්‍යාකරණයක් ගොනුවක් දැනුම් පිළිබඳ කිසිම මූල ධර්ම තිබිලා නැහැ. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රයත්නය තදින්ම බලපාලා තියෙනවා පළවෙනි ධර්ම සංගායනාවට එතන ඉඳලා මේ සාර්ථක සාංශ ඉදිරිපත් කරපු ව්‍යාකරණානුකූලව තමයි මේ ධර්ම ගොනුවීම ඇති වෙලා තියෙන්නේ. ඒක මේ දසුත්තර සූත්‍රයේ ඉස්සලා තියෙන සූත්‍රය සංගීති සූත්‍රය කියලා. ඒක මේ සංගීති වලට නැත්නම් සංගායනාවට තදින් බලපාලා තියෙනවා. මේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ලැබිච්ච හැම තොරතුරක්ම ඒකේ එකේ කාරණා දෙකේ කාරණා තුනේ කාරණා වශයෙන් ගොනු කරලා තියෙන ඔය දසුත්තර සූත්‍රක ඉස්සලා සූත්‍රේ. නමුත් ඒකේ වග වෙලා නැහැ මේ කාරණා අතර ප්‍රතිපදාවක්, પરම්පරාවක් එක ටික yaadena gatiya දසුත්තර සූත්‍රේ නෑ කරුණු එකතු කරලා කියනවා. ඒක හදිහට අංගුත්තර නිකායේ ඒකක නිපාතේ දුක නිපාත තික නිපාත වගේ කරුණු. නමුත් දසුත්තර සූත්‍රයේ එනකොට ඒකේ පොඩි දියුණුවක් පේන්න තියෙනවා. මේ කරුණු එකට එකක් ප්‍රත්‍යুৎපන්න වෙලා. පළවෙනි කාරණාව දෙවෙනි එකට හේතු වෙනවා. දෙක තුනට හේතු වෙනවා. પરම්පරාවක් හැදෙනවා. ඒ නිසා පේන තියෙන ඉතාම ප්‍රායෝගික ගුණයක් මල් මාලයක් අමුණලා තියෙනවා. මේ දසුත්තර සූත්‍රයේ ඒ නිසා මානවයාගේ දැනුම ගොනු කරන වැඩපිළිවෙලේ ප්‍රධාන තැනක් හම් වෙනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. ඒක නිසා අද තියෙනවා නම් ලෝකේ යම් භාෂා දැනුමක්, ව්‍යාකරණ දැනුමක්, දැනුම ගොනු කිරීමේ නැත්නම් දැනුම දැනුම ප්‍රස්ථාරගත කිරීමේ දැනුම වගුගත කිරීමේ පළවෙනිම ගෞරවයේ හිමිනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මොකද මේ මේ මේයින් පස්සේ තමයි ඔය ශරුවචනාංශයේගේ ඵල පරිධාන ගෝලයක් වශයෙන් සාරිපුත්‍ර ස්වාමීන් ළඟ විශාල පිරිසිඳලා තියෙනවා මේව කටපාඩම් කරගෙන પરම්පරාවෙන් પરම්පරාවට ගෙනියන්න ඉතින් ඒ සරුවච්චන් වහන්සේගේ පරිණිරවාණයෙන් අවුරුදු 600කට පස්සේ තමයි මේ ලෝකේ දැනට සම්මත විශාලම ඒ සුද්ධ ලියවිලි පොත්පත් ලියවෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ සෑම ඥානයකටම මේ සරුවත්යන් වහන්සේගේ සර්වඥතා ඥානයත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පෙළ ගැස්වන්න ගත්ත ව්‍යාකරණයත් හැම ආගමකටම බලපාලා තියෙනවා. ඒ නිසා ඕනෙම ආගමික පොතක් සුද්ධ ලියවිල්ලක් කියවනකොට ඒක හරි ගැඹුරක් තියෙනවා. ඒක හරි මේ කොයි ආගමේ වුණත් පුදුම ක්‍රමයකට ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද එතකොට පිපාසාවක් තිබිලා තියෙනවා. මේ નિરක්ෂේ වටේ හිටපු මිනිස්සුන්ගේ මේ දැනුම පිඩු කරන්න, ගොනු කරන්න. නමුත් ඒකට පිටකොන්දක් තිබිලා නැහැ. මේ යතිම් බණෝද දසුත්තර සූත්‍රය හරි වටිනවා. දැනුම විතරක් නෙවෙයි ලබා දෙන්නේ ඒක එකට එකට yaadෙන විදිහට එකින් එකට එකින් එකට પરම්පරාවට ගෙනියන විදිහට පටිච්චසමුප්පන්න විදිහට ඉතින් ඒකේ අද මම මේ ඉස්සරහින් තිබ්බේ තුන්වෙනි තුනේ කාරණා එකතු කරන පොතේ පළවෙනි වචනේ අපි ඔය ඉස්සලා එකේ කාරණා පිළිබඳව සහ දෙකේ කාරණා පිළිබඳව ඉදිරිපත් කරගෙන මීට කලින් කරන ලද වැඩමුළුවලදී අවස්ථාව ඇරගත්තා. අද අපි ගන්න හදන්නේ තුන්වෙනි එක ඛතමේ තයෝ ධම්මා බහුකාරා. සාරිපුත්‍ර සාංශය අහනවා මේ ශාසනික හැඟීමක් තියෙන නැත්නම් Taman ගැන අනුකම්පාවක් තියෙන අර්ථ සිද්ධිය ගැන කැමති කෙනෙකුට වඩාත්ම උදව් කරන ධර්ම කොටාස තුන මොනවද කියලා. මේ කියන්නේ කවුරු හරි වැඩියෙන්ම ගරු කටයුතු සොයා බැලිය යුතු බහුකාර ධර්ම තුනකට මේ තයෝ ධමා බහුකාරා. මේ සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්න අහන්නේ කෙනෙකුට ඩොක්කක් අනින්නයි. උඹලා මේ ලෝකේ පුළුවන් තරම් දේවල් එකතු කරනවා වටිනා දේවල් හොයනවා. නමුත් Tamanට බොහෝ උපකාර කරන දේ දන්නේ ඉතින් ඒක තමයි පෘථග්ජනකම කියන්නේ. පෘථග්ජනය මේ අනුන්ගේ දේවල් දන්නවා, ඊයේ දේවල් දන්නවා, හෙට වෙන දේවල් දැන දන්නවා. ඒ මොනවද දැනගත්තත් Tamanට බහුපකාර වෙන දේ, බහුකාර කියන pāli වචනේ සිංහලට දාලා තියෙන බහූපකාර කියලා. බහුපකාර කියන වචනේ සාමාන්‍ය ජන විඥානයේ කියන වචනයක්. ඒ බහූපකාර දේ ඒ පෘථග්ජනයා දන්නවනම් කැමති නම කාදාත් හිතලත් බෑ හිතලත් නෑ හිතුවට අහු වෙන්නේත් නෑ හැම කෙනාම අපි කිව්වොත් මේ ලෝකේ අවුරුදු 60ක් මේ පොළවේ ජීවත් වුණා 70ක් ඒ පුරාවටම අපි කරන්නේ නම් Tamanට වැඩි උදව්පකාර වෙන දේ එකතු කරනවා රත්තරන් බඩු කට්ටියක් එකතු කරනවා එනසන් තව කෙනෙක් මේ බැංකුවේ ගාණ එකතු කරනවා එහෙම නැත්නම් ඉඩම් කඩම් එකතු කරනවා ඉස්සර තිබුණේ හරක බාහන එකතු කරා ඉතින් මේ විදිහට මිනිස්සු මේ අපිට අමාරුවේදී නැති වෙලාවේදී දුකේදී කරදරේදී උදව් කරයි කියලා ගොඩාක් දේවල් එකතු කරනවා නමුත් ඒක අන්තිමට එකතු කරන හැම දෙයක්ම කරදරයක් වෙනවා මිසක් උපකාරයක් වෙන්නේ නැහැ ඒ වෙනකොට මේ මනුස්සයාට දඩ ගවන්න වෙලා ඉවරයි ඒ නිසා වැඩියෙන් හම්බ කරපු මිනිස්සු මේ වගේ ධර්මයකට නතු නොවි ඒ හම්බ කරපු හැම දෙයක්ම දඩයක් කරගෙන ණයක් කරගෙන ඒකටම යට වෙලා නැහිනවා. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර ශාන්සේ අහනකොට කතමේ තයෝ ධම්මා බහුකාරා කියලා මේ හරියට අපිට අයන්න ආයන්න කියලා දෙන්න හදනවා වගේ. නමුත් ඒකන එලෝමිලෝ දෙකම දැකලා එහෙනම් පරමාර්ථ ධර්ම සහ මේ සම්මුති ධර්ම දෙකම දැකලා මේ තාම ඇති වෙච්ච නැති ප්‍රශ්නයක් මේ පෘථග්ජන මනසකට ඇතුල් කරන්නේ ඊට පස්සේ දෙන උත්තරයේ තියෙන මහා කරුණාව නිසා. නැත්නම් මේ අවධානය පිරිසේ අවධානය මම මේ කතා කරන්න හදන්නේ මෙන්න මේ දෙයටයි කියලා ඒක ප්‍රශ්න ස්වරූපෙන් තමයි ඉදිරිපත් කරන්න ඒක සරුවචනාංශගේ දේශනා විලාසයක් කත්තු කම්මිතා ප්‍රශ්න කියලා. ඉතින් එහෙම ටීචර් ඇවිල්ලා පන්තියේදී ප්‍රශ්නයක් අහනකොට දැන් කාලේ තියෙන ක්‍රමේ අත උස්සලා කියනවනේ ඔව් ඕකට මම උත්තරේ දන්නවයි කියලා. එහි ඒ ටීචර් පන්ති ළමෙන්ගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා. දැන් මේ මේක දේශනා විලාසයක්. මම මේ දේශනා කරන්න හදන්නේ මතු කරලා දෙන්න හදන්නේ ශිරු දිනාටම බහූපකාර වෙන ධර්ම තුනයි කියන එක කියන්නේ නැතුව ප්‍රශ්නයක් අහනවා. මේ ශිරු දිනාටම බහූපකාර වෙන්නා වූ ධර්ම තුන කවරේද? කියලා ඊට පස්සේ ධර්ම තුන කියනවා. ඉතින් අතරමැද කවුරුත් අත උසලා උත්තර දෙන්න යන්නේ මොකද මේක ප්‍රසිද්ධ දේශනා විලාසයක්. ඒ අනුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාරණා තුනේ පළවෙනිම දේශනා කරන්නේ සප්පුරුෂ සංසේවෝ. සප්පුරුෂ සංසේවය තමයි කෙනෙකුට හැබෑ වෙනසක් ඇති කරන දේ. ඒ සප්පුරුෂ සංසේවය හැබෑ වෙනසක් ඇති කරන ප්‍රථම වූත් වැදගත්ම උද්දී වෙන අතර ඒ සත්පුරුෂ සංසේවනේ නිසාම ඒ කෙනාට පෙරපසු නොවි ලැබෙන ලාභේ තමයි දෙකට සම්බන්ධ කරලා තියෙන දෙවෙනි කාරණා වශයෙන් පෙන්ලා තියෙන්නේ සද්ධම්මස් සබන. සත්පුරුෂයන්ගෙන් පිට ඇහෙන හැම දෙයක්ම අසද්ධර්ම. සත්පුරුෂයා සහ සද්ධර්මයේ අතර බුදුම පුද්ගලීකරණය කරනකොට සත්පුරුෂයයි කියලා කියනවා. ඒක ධර්ම වශයෙන් පෙන්වනකොට සද්ධර්මයේ කියලා කියනවා. ওই දෙක එකට යනවා. සත්පුරුෂයා ළඟ තියෙන සද්ධර්මය ඒ කෙනා දැනගෙන අඳුනාගත්තොත් සත්පුරු ශාස්ත්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය කියන එක බික් දෙකක් වගේ එකේම එකේම කැලි දෙකක්. ඒ අනුව ඒ සත්පුරුෂයා කියලා කියන්නේ පෞද්ගලිකකරණය කරපු ලේමස් සතන හරුවින් හැදිච්ච පුරුෂයෙක් ඒක ආදර්ශ ජීවිත ආදර්ශයක්. ඒ සද්ධර්මයේ තියෙනවා ඒ දෙක කාට හරි මුලිච්ච වුණා නම් මොන ගැහුණා නම් ආපాతගත වුණා නම් එයා අනිවාර්යයෙන්ම ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙනවා. ඒ කියන්නේ Taman හැබෑ වෙනසකට Tamanගේ රුචර්ෂ්කම් පිළිබඳ නැවත සලකා බැලීමකට Tamanගේ පෞරුෂත්ව පිළිබඳ නැවත සලකා බැලීමකට Taman ගෙනාන කර්ම වේග නැවත සලකා බැලීමකට තමන්ගේ තියෙන ඇබ්බැහි නැවත සලකා බැලීමකට ධර්මානුධර්ම ප්‍රතිපත්තියක යෙදෙනවා. ඉතින් මේ නිසා මේ තුන අතරෙත් මොකද්දෝ ගලණයක් තියෙනවා. සත්පුරුෂ සංසේවනේ තියෙනවා නම් සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා නම් ඔය අවිජ්ජා වගේ සූත්‍රවල ਸਰවචනාසේ බෙන්න දෙලා තියෙන යාට සද්ධාාවක් පහළ වෙනවා. එතකොට ඒ පහළ වෙන සද්ධාවයි එහෙම නැතුව සාමාන්‍ය ලෝකයේ තියෙන සද්ධාව අතර ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍ය ලෝකයාගේ තියෙන සද්ධාවට කියන්නේ අමූලික සද්ධාව කියලා. එන ඕන දෙයකට ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒක පිළිබඳව හදාරලා ඇතුලෙන් ප්‍රතිපදාවකින් එන ශ්‍රද්ධාවක් නෙවෙයි, බාහිර තියෙන දෙයකට ඒක මතු පිට ශ්‍රද්ධාවක් විතරයි. මොකද යම් කිසි කෙනෙකුට සත්පුරුෂ සත්පුරුෂ සංසේවනේ ලැබිලා සද්ධර්ම ශ්‍රවණේ වුණා නම් එයාට ඒ ශ්‍රද්ධාව ලැබෙන්නේ තමන් ළඟ තියෙන සීලය අදි සීලයක් බවටපත් කිරීමෙන් එන ශ්‍රද්ධාවක් තමන් ළඟ තියෙන චිත්ත භාවනාව අධිචිත්ත භාවනාවක් බවට අනිවාර්යයෙන්මපත් වෙනවාපත් වෙනකොට එන සද්ධාාවක් ඒකම අධි ප්‍රඥා භාවන ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනාවක් බවටපත් වෙන කියන්නේ වර්ධනයක් පේන්න පටන් ගන්නවා මේකට භාවනාව කියලා කියනවා වඩනවයි කියලා කියනවා ඒ නිසා මේ පුද්ගලයා බුද්ධ ධම්ම සංඝ කෙනෙහි කියන දුරස්ත දෙයක් පිළිබඳව මතුපිට සද්ධාාවක් විතරක් නෙවෙයි ඇතුළතින්ම ප්‍රත්‍යක්ෂය හා සම්බන්ධ තමන් හා සම්බන්ධ තමන් මේ දවසින් දවස සුමානෙන් සුමානේ වැඩෙන දෙයක් පිළිබඳ සද්ධාාවක් ඇති වෙනවා. ඒ සද්ධාව තමයි මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට ආහාර සපයන. පොහොර සපයන. ඉතින් අපිට මේ සද්ධාව නැති වෙන්න හේතුව එහෙම නැත්නම් මේ ක්‍රියාශක්තියක් අපේ ජීවිතේට තාම ඇතුල් නොවෙනනම් නොවෙන්න හේතුව අපිට සද්ධර්මය ඇහිලා නැහැ. සද්ධර්මය නැහෙන්න හේතුව අපිට සත්පුරුෂයා මුණ ගැහිලා නැහැ. ඉතින් ඒ නිසා යම් වෙලාවක තියෙනවනේ නෑ නෑ එහෙම නෑ මගේ ජීවිතේ දැන් එnde end end end සීලයේ අදි සීලයක් වටපත් වෙන පාරට වැටිලායි තියෙන්නේ චිත්ත භාවනාව නැත්නම් සමාධිය අදි චිත්ත භාවනාව වටපත් වෙන ලකුණු පහළ වෙලායි තියෙන්නේ එහෙම නැත්නම් මගේ ප්‍රඥාව අදි ප්‍රඥාවක් වටපත් වෙන්න එළඹිලා පෙළඹිලා වාසය කරන්න කියලා දන්නවනම් එයාට තේරෙනවා මේ සද්ධර්ම ශ්‍රවණයේ නිසා ඇතිවෙච්ච ආසන්න ඵලයක්. ඒ සද්ධර්ම ශ්‍රවණයේට හේතු වෙලා තියෙන්නේ ආසන්න කාරණ වෙලා තියෙන්නේ මෙන්න මේ සත්පුරුෂ සංසේවණේ කියලා ඒ කෙනාටම වැටහෙනවා ඒකයේ බුරුමේ ස්වාමින් වහන්සේ කියන්නේ ඒක වෙනකොටම ඉස්සල්ලාම තේරෙන්නේ ඒක වෙච්ච කෙනාටමයි මේක කල් ගිය ගමනත් මේ දැන් යන ගමනේ ලොකු වෙනසක් Tamanට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒක කියලා දෙන්න කවුරක්වත් ඕනෙත් නැහැ. ඒකට වෙනම විභාග තියලා පාස් වෙලා සාතික සාතික දෙන්න ඕන කමකුත් නැහැ. Tamanට ඒක තේරෙන්න පටන් ගන්නවා. ඒක ධර්මයේ තියෙන ඕපනායක ගතිය කියලා කියන උපනායන කරන ගතිය. යා හරි පුරුකට අහු වුණා නම්, ඒ කියන්නේ සත්පුරුෂ සංසිවණට අහු වුණා නම්, ඒ අනිවාර්යයෙන්ම උපනායනය කරනවා ඊගාව පුරුකට සම්බන්ධ කරනවා සද්ධර්ම ශ්‍රවණයට. සද්ධර්ම ශ්‍රවණයට ගිය කෙනා ඊගාව පුරුකට සම්බන්ධ කරනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවට. ඊට පස්සේ ඉතින් අර රැල්ලට අහු වෙලා ඒ සත්පුරුෂ ගමනේ ඉදිරියට යන්න පටන් ගන්නවා මේකමයි අසත්පුරුෂ සංසිරණයට අහු වුණොත් අසත් ධර්ම ශ්‍රවණය අහු වෙලා ඒ මිනිසයා පාප ධර්ම වලට අහු වෙලා ඇබ්බැහියේ එහෙම නැත්නම් දූර්තේක් පුරුදු නරක පුරුදුට අහු වෙච්ච කෙනෙක් වෙනවා මේ දෙකම ධර්මයට අහු වුණොත් හොඳ පැත්තට යන එකත් නරකට පැත්තට අහු වුණොත් නරකට යන එකත් මොන දේ ඇසුරු කළත් ඒ අසු කරන දේ අනුව අපි ඇබ්බැහියක් හරහා තමයි අපිට මේ ලැබෙන නරක හෝ හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. එක්කිනෙකුටවත් අපිට ඒ නිසා කියන්න බෑ අපි මේ දූර්තියෝ නෙවෙයි, ඇබ්බැහි නැති කෙනෙක් නෙවෙයි. එහෙම නැත්නම් අපි මේ මත්ත්‍ච්ච පිරිසක් නෙවෙයි කියලා. අපි අනිවාර්යයෙන්ම නරකකට හෝ හොඳකට මත් වෙලා ගත කරන්නේ. ඒක නිසා මේකෙදි මේ පැත්තද මේ පැත්තද කියලා තේරුම් ගන්නවා කියන එක පේනකොට අපේ ඉන්නේ කලසුදු වෙනසක් තියෙනවා කියලා. ගාක් අමාරුයි. ඒකයි අපිට මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සිල් අරගෙන සුදුරු කියඳගෙන සුදු ඇඳගත් පිරිසක් වට කරගෙන මේකට ඊගිලා ගත කරන්න වෙලා තියෙන්නේ. ඒ තරම්ම ලේසි නෑ සත්පුරුෂයා අඳුනගෙන සත්පුරුෂයා ඇසුරු කරනවා කියන එක. අවශ්‍ය භාවනාවක් තියෙනවා. ඒ වුණාට දැන දැනගන්න අමාරුයි. ඒ වගේම සද්ධර්මයේද අසද්ධර්මයේද කියලා තේරුම් ගන්නත් අපිට තියෙන මොලේ ප්‍රමාණය මදි. ඊට පස්සේ මේ සද්ධර්මයේ යෙදුවට පස්සේ ධර්මාදාන ප්‍රතිපත්තිය වැඩෙනවද නැද්ද කියලා දැනගන්න ඒ වැඩෙන එක නෑ වැඩෙනවා නමුත් ඒක තමයි දැනගන්න සැකහැරලා දැනගන්න බය නැතුව දැනගන්න මේ උදව් කිරීමක් තමයි මේ සාරිපුත්‍ර සාංශ මෙතෙන්දී සඳහන් කරන්නේ ඒක නිසා යෝගාවචරයට ලැබෙන පළවෙනිම වගවීම නැත්නම් යුතුයකම කාර්යභාරය තමයි Taman කල්යාණ මිත්‍රෙකුට නතු වෙන්නේ. ඒක තමයි ඒක පටන් ගත්ත පස්සේ ඊටු ධර්ම પરම්පරාව පටන් ගන්නවා. ඉතින් ඒක ඔය හිතන තරම් ලේසි නෑ. දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ දැන් අවුරුදු 60කට ඉස්සෙල්ලා මේ ජීවිතෙම නිවන් දකින්න අය Taman බණ භාවනාවක් කරනවා කියන කතාවල් තිබුණේ නෑ. ඒ දවස්වල තිබුණේ මේ පින් දහම් කරගෙන මතු බුදු වෙන මෛත්‍රී බුදු ජාන් වහන්සේ දැක්ක ගන්න තමයි කට්ටිය මේ බුද්ධ ශාසනය පාවිච්චි කරේ මතු බුද්ධ ශාසනයේ බුදුන් දකින්න පින් කරා. ඉතින් එතකොට හැම පින්කමක් කියුණාට පස්සේ දීර්ඝ පින් වාක්‍යයක් කියනවා මේ සියලු දෙනා මෛත්‍රී බුදුහාමර කරලා නිවන් දකින්න ඕනේ කියන එක. නමුත් දැක්කට පස්සේ මේ මෛත්‍රී බුදුහාමර කියලා අඳුර ගන්න කොහොමද අපි ප්‍රශ්නයක් බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. Taman ඉදිරියට මෛත්‍රී බුදුරජාණන්සේ වැඩියත් මොන ලකුණෙන් අඳුනගනීද කියලා. හුඟ දෙනෙක් හිතනවා නෑ නෑ ඒක ඉවේම සිද්ධ වෙයි. ඒක නිකන් ඉංගියෙන් වගේ නිකන් බල්ලෙක් ඉවට දැනෙනවා වගේ බුදුහාමුදුරන්ගේ ගඳ දැනෙයි කියලා. නමුත් ඔය හිතෙන් තරම් ඒක ලේසි නෑ. මොකද සරුවචනංශේ වැඩ ඉන්න කාලෙම තුන් හතර සැරයක් සරුවචනංශේ වෙන කෙනෙක් වශයෙන් වරදොල වටහා ගත්තා. ඊයත් ඔයනොටත් පැවිදිත් වෙලා බුදුහාමුදුර කෙරෙහිම ඉන්න ඇත්තෝ මේ බුදුරජාණන්ස් කියලා වෙන කෙනෙකුට රැවටෙනවා නැත්නම් වෙන කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියලා රැවටෙනවා. අඳුර ගන්න බැරි වුණා. ඉතින් ඒක පිළිබඳව තියෙන කැපිපේනම සිද්ධිය බුරුමේ බොහොම ප්‍රසිද්ධව කියලා දෙනවා. සරුවච්චන් වහන්සේ මේ අපේ ගෞතම ශ්‍රී සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධයෙන් පස්සේ පුදුමාකාර සහැල්ලුවකටපත් වුණා. බොමැඩ මුලම ඒ සම්ප්‍රදාන කුල පොතේ යන විදිහට සත්‍යත්‍යයක් ගත කරා ඒ තරම්ම ප්‍රීති ප්‍රමෝදයක් පහළ වුණා මේ සර්වඥතා ඥාණය පහළ වුණාට පස්සේ. ඊට පස්සේ පළවෙනිම ඇති වෙච්ච විතර්කය තමයි මේක තේරුම් ගන්න කිසි කෙනෙකුට බෑ කිය. කාටවත් කියලා දීලා වැඩක් නැහැ. මොකද මිනිස්සුන්ට ඕනේ බඩ පුරව ගන්න එක විතරයි. එහෙම නැත්නම් ඩොලර්. ඔච්චරයි. ඔයන මිනිහ මොනක්වත් ඕනකමක් නැත්නම් මිනිස්සු හොයන්නෙම සල්ලි පිටිපස්ස යනවා කනවා. ඉතින් ඒ නිසා මේ වගේ ගැඹුරු ධර්මයක් කරන්න බෑ කියලා. ඉතින් අර පොතේ ලියලා තියෙන විදිහට මහා බ්‍රහ්මයා ඇවිල්ලා උතුරුසලිය සකස් කරන ධන බිම ඇනගෙන වැඳලා කියලා තුනා මේ මහා පුරුෂ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ වගේ මේක නොකියුවොත් මුළු ලෝකෙම අන්දයි. ඔබ වහන්සේ බුද්ධහම් බෝධිසාමි කියලා මේ පටන් ගත්ත වැඩේ බුදු වුණාට පස්සේ අනුන් බුදු කරන වැඩේ පස්සට දැම්මොත් ඉවරයි. මේ මේ ඇහක් නැතුණා වගේ සූර්යය නැතුණා වගේ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දූවිලි රජස් අඩු කට්ටිය ඉන්නවා. ඒ අයගේ දැනගැනීම පිණිස කියලා බණ කියන්න අදිෂ්ඨාන කරනවානේ. මේ අදිෂ්ඨාන කෙරුවට පස්සේ අර ගත කළ අවුරුදු 35 ඇතුළත තුල මුත්තටම හම්බෙච්ච ඥානවන්තයෝ කවුද කියලා කල්පනා කරනවා. කල්පනා කරනකොට ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර එතකොට ඒ ඇත්තෝ රූප ධ්‍යාන අරූප ධ්‍යාන දිනු වඩපු නිසා වහාම කල්පනා වෙන්නේ මේ දෙන්නට තමයි කිට්ටුවෙන් කාටවත් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොකද එතකොට ඒ ඇත්තෝ කාම තණ්හාව යම් ප්‍රමාණික తాවකාලික නතර කරන දාන්නෝ රූප භාවනාව දාන්නෝ අරූප භාවනාවේ හිර වෙනවා. නමුත් ඒ ඇත්තෝ සතියකට කලින් දවසකට කලින් දෙන්නම අපවත් වෙලා. එතකොට ඊට පස්සේ ඒ ඉපදින්නෙත් ගිහිල්ලා අරූප බ්‍රහ්ම ලෝකක නිසා සරුවච්චන් වහන්සේටවත් බෑ ගිහිල්ලා උදව් කරන්නේ. දුවට මතක තියාගන්න මේ යම් යම් සමත මට්ටම් තියෙනවා ඒ සමත මට්ටම් වලට ගියාට පස්සේ ඒ මට්ටම් අනුව ඒ ඇත්තු බ්‍රහ්ම ලෝක යම් යම් තැන් වලට යනවා ගියාට පස්සේ ෆ්‍රිජ් එකට දාලා ලොක් කරා වගේ සරුවඥන් වහන්සේටවත් බෑ ගිහිල්ලා උදව් කරන්න. ඒක ඉතින් විහිං ලොක් කරගත්තා වෙනවා. ඒ නිසා මේ දෙන්නම හිටියේ අරූප ධානවල ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ දෙනමට දෙන්නට දැන් ඉන්න බ්‍රහ්ම ලෝකයේට SMS අරින්නත් බෑ හොට්ලයින් එකක් නෑ ඩයල් කරන්නත් බෑ කට් ඔෆ් ඒ නිසා බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා බලාපොරොත්තු අතාරින් ඒ නිසා අපි මේ ඒක හරියට බුරුමේදී මේ විපස්සනා කරන කට්ටියට කියලා දෙනවා මේ සමත භාවනාවේදී ගිහිල්ලා යම් යම් තත්වලට අහු වෙලා හිර වෙන තැන් තියෙනවා. ඒක හිර වුණාට පස්සේ ඒ අනුව භවයේ අනුව ඊගාට යවපතින ඒ අදාළ බ්‍රහ්ම ලෝකේ ඒකට බුදුන්ටවත් යන්නත් බෑ, ඇහෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ. ඒ සම්ම මිඳුරන් නෑ. ඉතින් ඒකට උදව්වක් කරගන්න බෑ. ඒක නිසා ඊට මීට වැඩිය හොඳයි ඔය මොනවා හරි කරලා සාමාන්‍ය මේ මනුස්ස ලෝකෙ ඉපදෙන්න පුළුවන් වුණා නම් බුදුන් දකින්න හරි පුළුවන්. ඒ නිසා යම් යම් තැන් තියෙනවා වගේ හිත බොරු වලේ වැටෙන තැන. ඊට පස්සේ සරුවචනාංශය කල්පනා කරන්න පස්වග මහණු. ඒකට ඒකේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඒගේ මාමණ්ඩි තමයි අසිත තාපසයා. අසිත තාපසයා කියනවා දැකලා සිද්ධාර්ථ කුමාරයා දකින්නකොටම මෙයා ඒකාන්තයෙන්ම මේ නෑ මෙයාගේ මේ ඌර්ණ රෝමේ දැකලා එක්ක බුද්ධ වෙනවා එහෙම නැත්නම් ශක්විත රජ වෙනවයි කියලා සඳහන් කරනවා. ඒකල gedara කියලා නංගිට කියනවා මෙහෙම කෙනෙක් පහළ වෙලා තියෙනවා එයාගේ ශාසනයක් එනවා මම මට ඉන්න හම්බ වෙන්නේ එයාටත් උනේ අරයට තමයි ආලාර කාලා මුද්දකාරාම පුත්‍රගේ தත්ත්වය තමයි අසිතාපසත්widetilde අරූප බ්‍රහ්ම ලෝකික අරූප ධ්‍යානව පුතා පැවිදි කරන්නයි කිව්වා මතු විදුන බුදුහාමුදුර වෙනුවෙන් ඉතින් ඒ නිසා ඊට පස්සේ කොණ්ඩඤ්ඤ තාපසයා මේ සිද්ධාර්ථ තාපසයා ගිහිගේ අතහැරිය ගියාට පස්සේ ඉස්සර පස්සට ගිහින් අල්පන් උපන් දිමින් දැහැටි දඬු සැලෙමින් පුදුමාකාර උපස්ථානයක් කරා ඔය පස්වක මහණුන් ਸਰවචනාංශගේ දුෂ්කරවත පුරණ කාලේ. ඒ පස් දෙනා ਸਰවචනාංශයේ මධ්‍යම ප්‍රතිපදාට පැමිණෙනකොට මේකෙන් හරියන්නේ මම දාන ටිකක් වළඳලා පරියංක සක්මන් ටිකක් කරලා නිවන් දකින්න ඕන කියනකොට මේ පස් දෙනාම ਸਰවචනාංශේ ප්‍රතික්ෂේප කරා මෙයා මේ ආයෙත් රජසප විඳින්න හදනවා. දුෂ්කර ක්‍රියා කරනවා නම් අපි කැමැති උපස්ථානය කරන්න දැන් ඔහොම දාහනේ වලදාගන්න මධ්‍ය ප්‍රතිපදාවට කය හදාගෙන ඉන්නවනම් අපි ඉන්න ඕනේ නැහැ කියලා විරෝධ ව්‍යාපාරයක් තමයි මේ පස් දෙනා සිද්ධාර්ථ ශාපසයව දාලා යනවා. ගියාට පස්සේ මධ්‍යම ප්‍රතිපද හරහා සරුවචන් වහන්සේ මේ මේ ත්‍රිවිද්‍යාව ලැබලා දැන් යනවා පස්වක මහණට උදව් කරන්න. යනකොට මොකද වෙන්නේ? පස්වක මහණුන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒක දහම් පාසල් පොතේ ලියලා තියෙනවනේ. ඔය ඈත ඉඳලා දකින්නකොට කට්ටිය කතා වුණාලු ඔය එන්නේ මේ දැසි දසුන් වගේ අපෙන් උපස්ථාන ගන්න ඔය ඉපදලා තියෙන රජපෞලේ ඔයාට බෑ මිනිසු නැතුව ජීවත් වෙන්න. ඒ නිසා ඔය අපි ළඟට එන්නේ අපෙන් උපස්ථාන ගන්න අපි කවදාවත් ආයේ යන්නේ උදව් කරන්න. ඕනේ නම් කකුල් දෙක හොදා ගන්න වතුර ටිකක් තියමු. කැමති නම් කකුල් දෙක හොදාලා වාඩි වෙච්චාවේ අපි බාර ගන්නෑ කියන එක ඒ පස් දෙනාම සම්මුතියකට ආපු බව පොතේ සඳහන්. නමුත් ਸਰවඥාන්සේ ළඟට එනකොට ඒ අත්තන්න බැරි වෙනවා ඒ සම්මුතිය පිටහන්. එක්කෙනෙක් කකුල් දෙක හොදනවා, එක්කෙනෙක් කකුල් දෙක බිහිනවා, එක්කෙනෙක් ආසෙන්ද රෙද්දක් කරනවා, එක්කෙනෙක් වාඩි කරනවා. ඒ කටයුතු වෙනවා. උනාට පස්සේ මේ බුරුම ස්වාමීන් වහන්සේ විස්තර කරනවා සරුවචනාංශ මේ පස් දෙනාට කියනවා හොඳයි දැන් බණක් කියන්න හදන සීල දිනාම තැම්පත් වෙලා සාදු කියන්නේ කියලා. අනේ එක එක්කත් තැම්පත් වෙන්නේ නැහැ එක එක්ක සාදු කියන්නේ. ඒ කට්ටිය කියනවා ඔයයි අපි ඔක්කොම එකට හිටපු කට්ටියට ඔයා කවුද අපිට බණ කියන්නේ. අපි ඔක්කොම එකම තවුසෝ. අවුසෝ ආදෙන් කතා කරන්නේ. යාළුවා කියලා කතා කරනවා. සරුවචනාංශ දෙවෙනි වතාවටත් කියනවා මම මේ කියන්නේ වාඩි වෙන්න මම ධර්මයක් දේශනා කරන්න හදන්නේ. කියන දේ අහන්නත් කැමති නෑ, දේශනා කරන දේ ධර්මයක් බව පිළිගන්න කැමතිත් නෑ. තුන්වෙනි සැරේටත් කියයි. තුන්වෙනි සැරේටත් මේ කට්ටිය එකම ඔලොමල කමට මෙච්චර දුර ਸਰවචනසේ සති කීයක්ද කියලා කල්පනා කරන්ඩ මේ වස්සසඬ ඔන්න මෙන්න කියලා එනකන් බාරණසී මේ බුද්ධගයාව ඉඳලා පයින් යන්නේ මේ කට්ටිය හොයාගෙන. ගිහිල්ලා මේ කට්ටිය ධර්මයේ දෙන්න හදනකොට බලන්න සත්පුරුෂයෙක් Taman ඉදිරියට ආවට මේ සත්පුරුෂයයි කියලා දන්නේ ඒ සත්පුරුෂයා කියනවා මම ඔයාලට බණක් කියන්න හදන පොඩ්ඩක් වාඩි වෙලා සාදුකාරයක් දීපන් නැහැ. අපි වාකබ කියන බණ අහන්න කැමති නැහැ කියලා ශාද්ධර්මයේ ගරු කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් ਸਰවචනාංශයෙන් තියෙන දැන් මෙතන වෙන්නේ නැහැ නේ sannivedanaya. ඊට පස්සේ ਸਰවචනාංශය අහන කට්ටියගෙන් මම දැන් අද ඔයගොල්ලෝ ළඟට ඇවිල්ලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් වාඩිවෙන්න කිව්වා සද්ධර්මයේ දේශනා කරන්න කියලා. මම අවුරුදු 6ක් එකට ඉඳලා ඔයගොල්ලොත් එක්ක කවදාවත් කිසිම දවසක මම කියලා තියනවාද මම ධර්මයක් අවබෝධ කරා පොඩ්ඩක් වාඩි වෙන්න බණ ටිකක් අහන්න කියලා. එතකොට මේ පස් දෙනා මූණේ මූණ බලාගත්තලු. ඇත්තට මේ බුදුරජාන් වහන්සේ මේ තාපස කාලෙවත් මේ මවාපෑමක් අඳුර පෑමක් නැහැ. ඊට පස්සේ සරුවචනාංශයේ ඇහුවලු මේ පස් දෙනාගේ මම ඒ කාලේ මෙහෙම නොකිව්වේ ඇයි කියලා. එක්කෙනෙකුටවත් උත්තර නැහැ. ඊට පස්සේ කොල්ලේ එහෙම නොකිව්වේ මම ඒ කාලේ ධර්ම නොදැන හිටපු නිසා. මට දවසවල දැනුමක් තිබුණේ නැති නිසා මම අද ඉඳගන්නේ කියලා කියන්නේ ධර්මයක් දේශනා කරන්න කියන්නේ ඇයි? ඒකට හේතුවක් නෑ. මම අද ධර්මයේ දන්න නිසා. ඊට පස්සෙලු කට්ටිය වාඩි වුණා. වාඩි වුණාට පස්සේ තමයි සරුවචන් වහන්සේ "ද්වේ මේ භික්කවේ අන්තව අබ්බජිතේන නසේවිතබ්බා" කියලා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරේ. දැන් දේශනා කරනකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා සරුවච්චන් ආංශයේ ධර්මය සෝවාන් මාර්ගයේ දක්වා ධම්මචක්කපවත්තන සූත්‍රයෙන්ම අල්ලගත්තා. ඒක මේ ලෝකේ වෙච්ච විශාලම විප්ලවයක් බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ එතනදී තමයි. මොකද බුදු කෙනෙක් සම්මා සම්බුද්ධ වෙන්න නම් තව කෙනෙකුට ධර්මය අවබෝධ කරලා දෙන්න ඕන. Taman අවබෝධ වෙච්ච එක අවබෝධ කරලා දෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ එදා ධර්මය අවබෝධ කරේ නැත්නම් බුදුහාමුදුරන්ට තාම සම්මා සම්බුද්ධ කියන නම දෙන්න බෑ. සම්බුද්ධ කියන නම දෙන්න පුළුවන්. ස්වයම්බුද්ධයි තමන් අවබෝධ වුණා. කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට අරගෙන තුන්නේ ඊට පස්සේ උදන් මැන්නෙත් කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ නෙවෙයි සරුවචනාංශේ. අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ණඤ්ඤෝ කියලා සරුවචනාංශේ උදන් මැන්නුවා. ඊට පහුවෙන්දා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ කීප දිනකට බින්දපාත යන්න කියලා වප්පස්වාංශي ඉස්සරහින් තියාගෙන සර්වචන් වහන්සේ මහවණාව මෙහෙवला කියනවා. දවසක්. ඒ කියන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයට පස්සේ අපේ පොතේ සඳහන් වෙන්නේ අනත්තලක්කන සූත්‍රය. ඒ අතරමැද එක එකනා ඉස්සරහ තියාගෙන එක දෙතුන්ම පින්නපාතය අරලා ඒගොල්ලෝ පින්නපාත ගෙනාවට පස්සේ ඔක්කොම බෙදාගෙන වළඳලා ළඟ තියාන කියලා තියලා තියෙනවා. එකක්වත් අපේ පොත්වල නැහැ. ඒ අතරමැදදී දේශනා කරලා මොකුත් නැහැ. ඉතින් එතකොට දෙවෙනි දාසේ පප්ප ස්වාමීන් වහන්සේට තේරුණා මේ ਸਰවචනාසි කියන කාරණාව කොහොම හරි ඒ ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය විතර නෙමෙයි ධම්මානුධම ප්‍රතිපදාව විතරක් නෙමෙයි මාර්ගඵල ඥාණයටත් ගියා. ඔක්කොම පස්සේ නායකලා පස්සේ නා අනතරක්කන සූත්‍රයේදී අරහත්ත්වයටපත් කරා. ඉස්පත් කරාට පස්සේ මේ වප්ප ස්වාමීන් වහන්සේ පිරිනම් පාණ්ඩ ඉස්සර වෙලා උන්වහන්සේගේ චරිතාපදානෙ පෙන්නනවා මේ සත්පුරුෂ සංශේවනයේ කියන එක වටිනාකම. උන්වහන්සේගේ චරිතාපදානෙ කියන ගාතාවක් ඒ බුරිම රටේ හරි ප්‍රසිද්ධයි විපස්සනා භාවනා මධ්‍යස්ථානවල පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කියලා. එනියම් ප්‍රහේලිකාවක් වගේ වචන වගේක් ඇස්සැත්තෝ ඇස්සැත්තන්ව දකිත්. ඇස් නැත්තෝද දකිත්. පස්සන්තෝ පස්සති පස්සන්තා. ඇස් ඇති පුද්ගලයා තව ඇස් ඇති පුද්ගලෙක් දකිනවා. ඒකෙම ඇස් නැති පුද්ගලයාත් දකිනවා. ඇස් නැති පුද්ගලයා ඇස් නැති පුද් ඇත ඇති පුද්ගලයා ඇස් නැති පුද්ගලයෝ දකින්නෙත් නෑ අනික් මනෝරට ඇස් තිබුණාට ඇස් තියෙන බව දකින්නෙත් නෑ. ඉතින් මේකෙදී කියන්න තියෙන්නේ සත්පුරුෂයා Taman ළඟට ඇවිල්ලා ඇස් ඇති පුරුෂයෙක් Taman ළඟට ආවට Taman අඳයි නම් ඒ පුද්ගලයාට මේ මයි ළඟට ආපු මනුස්සයාට ඇස් ඇරිලා තියෙනවායි කියන එක දැයි පේන්නේ ඇස් වැහිලා තියෙනවා නම් ඒක පේන්නේත් නැහැ ඒ නිසා සත්පුරුෂයා Taman ළඟට එනකොට Tamanගේ ඇස් දෙක යම් ප්‍රමාණයකට බලලෙක්ගේ ඇස් ඇරෙන්න වගේ දවස් හතකින් සුද පේන තරමට ඇරිලා තිබුණොත් විතරක් එයාට පේනවා මේ මයි ළඟට එන මනුස්සයාට හොඳට ඇස් පේනවා මට පේනවා. නමුත් අනික් මිනිසුන්ට ඇස් පේන්නේ අනික් මිනිස්සු තාම පෘථග්ජන ලෝකේ පිටර කට කඩා ගන්න බැරි කුකුල් පැටව වගේ ඇතුලේ මේ මනුස්සයාගේ ඇස් ඇරිලා කියලා මේ වප්ප ස්වාමීන් වහන්සේගේ මේ තේරා තේරාපදානය පුදුමාකාර ගැඹුරක් පෙන්නනවා ධර්මයේ ලෝකෙ තිබුණාට සත්පුරුෂෝ හිටියට අපි අඳුනන්නේ අඳුනන්නේ නැති වුණොත් අන්ධයාට පයේ වැදිච්ච මණික වගේ ඌට අහුල ගන්න පුළුවන් කමක් නැහැ මොකද වැලි කැටෙන් මණික් කැටේ වෙන් වෙලා පේන්නේ ඒ නිසා ලෝකේ සත්පුරුෂ සත්පුරුෂයන්ගේ අඩුවක් කියලා අපිට දුර්භික්ෂක් ගන්න අමාරුයි ඒකට වැඩි තියෙන්න ඉඩ තියෙනවා සත්පුරුෂ හිටියත් සත්පුරුෂයා දන්නේ ඒ වගේම සත්පුරුෂයෝ වගේ අසත්පුරුෂයෝ පුදුමාකාර බණ කියමනක් කියලා අපි මේ දෙක අඳුරගන්න බැරි නම් අනිවාර්යයෙන්ම නැසිය යුතු බණ ඇසීම කියලා කියන්නේ සද්ධර්මයට දොර වැසීම. ඇසිය යුතු බණෙන් නැසිය යුතු බණ වෙන් කරගන්න බැරි නම් හරියට හංසයා වතුරෙන් කිරි වෙන් කරගන්නා වගේ අපිට කන් අගුළු දාන තරමට යනකම් අද කියලා දෙන්න කට්ටිය ඉන්නවා. ඒව අහන්න අහන්න අහන්න අහන්න අහන මනුස්සයට තේරෙන්නේ කොයි දොරෙන් ඇතුල් වෙන්නද කොයි පැත්තට යන්නද මොනවද කරන්න දන්නේ කිසිම ගුණයක් නැහැ. ඉතින් ඒක නිසා අබෞද්ධ ගැන හිතන්න එපා. බණ නාපු කෙනෙක් ගැන හිතන්න එපා. ධර්මානුධර්ම ප්‍රතිපත්තියට නාපු කෙනෙක් ගැන හිතන්න එපා. ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගිය මිනිස්සු කොච්චර කරකවනවද කියලා බලන්න. පටලවනවද කියලා බලන්න අද භාවනා ලෝකේ. ඉතින් කොහොමද කෙනෙක් හරි දිශාව තෝරාගෙන යන්නේ. ඉතින් අපි ගුරුවරයාට දොස් කිව්වට හැම ගුරුවරයාම කැමති Taman අයියා වෙන්න. හැම කෙනාම පෙන්නනවා මං විතරයි සද්ධර්මයේ දේශනා කරන්න නැතිව අසද්ධර්මයේ කියලා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ දාල වශයෙන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේකමයි ධර්මයේ අනික් සියල්ල බොරු කියලා අන්න එහෙම කියන මනුස්සයා මඟ අරින්නේ. කිසිම කෙනෙකුට එහෙම කියන්නේ නැහැ. බුදුරජාණන්සේගේ ධර්මයේ ස්වභාවයත් ඒකයි බුදුන්ස අපට දෙන අවවාදයත් ඒකයි ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤා මෙයමයි සත්‍ය මින් එපිට කිසිම තැනක අනිසියල්ලම පුස් ගණ්ඩිපා කියලා කෙනෙක් කියනවනම් එහෙම අයිතිවාසිකමක් කියන්න පුළුවන්කම මේ සද්ධර්මේ නෑ ඒක නිසා සත්පුරුෂ සංසේවනයේදී ප්‍රධානම වැදගත් දේ තමයි Taman සත්පුරුෂයෙක් අඳුන ගන්නකම් ඒක හරියට මැනික් බිස්නස් කරන මිනිස්සයා කොච්චර ඉල්ලම කොට දැම්මත් ඒ මනුස්සයා මැණික් ගන්න තැනට ගිහිල්ලා මේක මැණික මේක පස් කැටේ කියලා අඳුනන්නේ නැත්තම් අයියා මල්ලි බිස්නස් කරත් මැණික හම්බෙච්ච ලාවේ අයියට හොරෙන් මල්ලි ඕක කටේ දාගන්න. මැණික් බිස්නස් එකේ හැටි එහෙමයි. එතෙන්දි නෑ ඔය එතෙක් වෙලා අපි දෙන්න මේ ෂෙයා කරගෙන වැඩ කරුවේ මෙයාට කෑල්ලක් දෙන්න ඕනේ කතාව නෑ. ඒ වගේ තමයි අද බැලුවොත් ලෝකයේ සත්පුරුෂයන්ගේ හිගතාවයක් දුර්ලභ ගතියක් කතා කරාට Tamante සත්පුරුෂය අඳුන ගන්න ගතිය නැත්තම් දන්නේ නැත්තම් ඒ කෙනාට ඇඟි හැප්පුණත් අර පස්වග මහණුන් වගේ වෙත පැමිණෙන සරුවච්චන් වහන්සේ පවා ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් මම හිතනවා ලංකාවේ ඉන්න බර ගාණක් බලාගෙන ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ එනකම්. ආවට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවට අඳුනගනීද කියන එකයි ප්‍රශ්නේ. ඒ කුමාරතු ගුණදාස මහත්තයා කියනවා මේ දවසක් මේ පානදුරේ බස් එක ළඟට එනකොට බස් වල හොස්ස කරන්න දැතිලු සෙනගලු පිරීලා. මොකද කියලා බලනකොට කට්ටිය ගලු කැලණි පන්සල බුදුහාමර වැඩලා ගියා. ඉතින් බස් වල යන්න මෙඩ නැතිලු ඉතින් කුමාරතුංග මහත්තයාත් හිටියලු බස් එකට යන්න. ඒසට නාකි ලොක්කෙකුත් ඇවිල්ලා එවුල එවුල ළඟ පිට ගලු අනේ මහත් අනේ මොකද ඔය ඊළඳාරියා මේ මේ කුමාරතුංග මහත්තයා ලොක්ක කොහෙද යන්නේ කියලා අනේ බලාපංකෝ මේ බුදුහාමුදුරුවෝ වැඩලලු කැලණි පන්සලේ මැරෙන්න ඉසලා මටත් යන්න ආසයි කියලා. ඉතින් කුමාරතුමා අතරිනවලු මේ මටවත් යාගන්න විදියක් නැහැ. බස්සල දෙනක මේ ලෝකා ඇරමිටියෝත් දාන වේවුල වේවුල ඉන්නවලු හන්දියේ. ඊට පස්සේ කවලු හරි අමාරුයි පේනවනේ බස්සල ෆුට්බෝඩ් එකේ හිටන් සෙනගේ. අතිශය බස ගන්න අතර කරාලු. ඊට පස්සේ කුමාරතුමා මුන්දාගේ මහත්තයා කියලා අර ලොක්කා ගොඩ කරන්න හදනකොට ඇතුළේ ඉලන්ද දීපුවාම එකක් කරවන ඉස්සරගල මේ නාකියට මේ පැත්ත කරලා ඉන්න අපිටත් යන්න ගමන යන්න හම්බෙන්න බෑ මං එළියට කියලා ගහවට පස්සේ නාකිය වැටලා ඔළුව පැල්ලනවා. බස් එක ගියා. කුමාරතුංගම දහස මහත්තයා බහැලා බලනකොට ලොක්කගේ ඔළුව පොපොරලාලු. ඉතින් ඒකට වෙදකම් කරනකොට පිටිපස්සෙන් කෙනෙක් කැවිලා තට්ටු කරාවි. බලනකොට හාමුදුර කෙනෙක්ලු. ඊට පස්සේ වෙදකම් කරන ගමන් ඇහුවලු මේ ඔබ වහන්සේ කවුද කියලා. මම තමයි බුදුහාමුදුරුවෝ එන්නේ හිතහිතේ කැලණි තමයි උඹ විතරයි කුමාරතුංග බුදුන් දැක්කේ මේ යමනේ ඉන්න ඉන්නවට වැඩිය හොඳයි මම එන්නේ හිටපු ගමන් නැතර කරලා යනවා කිව්වා දැන් උනත් මෙතෙන් බුදුහාමුදුරුවෝ වඩිනවයි කියලා කිව්වොත් කාට උණ ගනිහිද කියලා කියන්න බෑ බුදුමාකාර උණක් තියෙනවා මොකද මේ බුදුහාමුදුරුව අපිට මොන හරි කුට්ටියක් දෙයි අත දිගහැරලා ආශිර්වාද කරයි අපිට නිවන් දක්කයි කියලා. ඉතින් එහෙම දක්කන්න පුළුවන්කමක් තියෙනවා නම් බුදුහාමුදුරන්ට හරක් දක්කනවා වගේ ওই යසෝදරාව සිද්ධාර්ථ මේ රාහුල කුමාරයා එහෙම නැත්නම් ඔය සුද්ධෝදන රජුරන් දක්කන්න දෙන්නේ බුදුහාමුදුරනේ දක් වණ්ඩ විතරයි. දක් වණ්ඩ පුළුවන් නමුත් දක්කන්න බෑ. අපි හුඟක් වෙලාවට මේ අපේ තියෙන මේ සම්ප්‍රදාන කුල බුද්ධ ආගමේ අපි අපේ ළඟ තියෙන සීල සමාධි ප්‍රඥා අදහනවට වැඩිය මේ එක එකනා අනුගමනය කිරීමෙන් ඒකනාගෙන් ලැබෙන මේ ආශිර්වාදයෙන් නිවන් දකින්න පුළුවන් කියන කතාව සත්පුරුෂයා සහ සද්ධර්මය අතර තියෙන ಗುಣ සම්බන්ධයෙන් නොදැන කරන කතාවක්. ඒ නිසා ඒ ගුරුවරයාට බැඳිලා, ඒ ස්ථානට බැඳිලා, ඒ කරගෙන යන වැඩේ තියෙන මේ තමීප සම්බන්ධය එහෙම නැත්නම් ඒ පෛරුපාදානය ගාකලාට සැකසහිතයි. ගුරුවරයා හරිනම් සද්දර සත්පුරුෂයා හරිනම් එයා ශිෂ්‍යයාට විමුක්තිය ලැබෙන ක්‍රමය කියලා දෙනවා මිසක් තමන්ට බැඳෙන ක්‍රමය කියලා දෙන්නේ නැහැ. බැඳුනා නම් දෙන්නටම කොක්ක. ගමනක් නැහැ. ඒක නිසා එයා කියලා දෙන්නේ මේ මෙතන තියෙන්නේ ධර්මය අතින් අතට දීමක් කර පුද්ගල බන්ධනයක් මෙතන ඇත්තේ නැහැ. ඒව සම්බන්ධ වුණා නම් ඒක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන ධර්මය අසත් ධර්මයක් වෙනවා. ඒ නිසා ගුරුවරයෙක් සත්පුරුෂයෙක් තව කෙනෙකුට කියලා දෙනකොට ධර්මයේ තියෙන විමුක්ති රසයක් දැනෙන අතර ගුරුවරයා කෙරෙහි සහ ධර්මයේ කෙරෙහි අහන කෙනාටත් ඒ විමුක්ති රසය ආචාර ධර්ම මට්ටමෙමුත් තියෙනවා. ඒකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ අපේ පඬිස් වහන්සේ ලියලා තියෙනවා. තමන් ඊටාම ප්‍රසිද්ධ කර්මස්ථානාචාර්යවරයෙක් වුණත් නිතරම පිටිපස්සෙන් යන ගෝල පිරිසක් සිටිය යුතුම නැහැ කියලා. අත්‍යවශ්‍ය නැහැ. එහෙම ඉන්නවනම් වැරදිලා. එහෙම ඉන්නවනම් ඒ කියන්නේ මොකද්ද වෙන බන්ධනයක් තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම කැඩලා යනවා. මේ ਸਰුවචන් වහන්සේ පිරිනොම් පාන වෙලාවේදී ਸਰුවචන් වහන්සේ හිටපු සංඝයාට කතා කරලා අහනවා මහණෙනි කවුරු හරි තියනවද තව පොඩ්ඩකින් ਸਰුවචන් සංඝයේ පිරිනොම් පාන නිර්වාණය සිද්ධ වෙනවා අහන්න කරන්න දෙයක් මොනවාරි තියනවනම් කියන්න කියලා. කවුරක්වත් ඒක ධර්ම ගෞරව නිසා හෝ කරන්න ඒක සරුවෙන් කියන එක ප්‍රශ්නයක් නෑ මෙතන ඉන්න අඩුම කෙන අඩු ගන්න සෝවාන් ඒක නිසා ආන්න දෙයක් ඇත්තේ නෑ කවුරු හරි මං ගැන අපේක්ෂාවක් තියනවාද කියලා මම ඕගොල්ලෝ ගැන කිසිම අපේක්ෂාවක් නෑ කියලා ඉතින් ඒක අපි කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ මේ ලොකු සර් කියයි කියලා ස්ටාෆ් එකටයි ස්කෝර ළමයි පිළිබඳ අපේක්ෂාවක් නැහැ කියලා සර්වඥයන් කියනවා මම කිසිම සංඝයා ගැන අපේක්ෂාවක් නැහැ සංඝයත් මං ගැන අපේක්ෂා කරන්න එපා ධර්ම විද ධර්මය අදාහගන්න ධර්මයයි ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා එක බුදු කෙනෙක් පිරිනුවම් පෑවට 84000 ධර්මස්කන්ධයක් තියලා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් සාසනයට මහා ලොකු වෙනසක් වෙන්නේ ඒකයි සද්ධර්ම තත්පුරුෂයෙක්ගෙන් ලැබෙන සද්ධර්මයේ. ඒක නිසා යම් කෙනෙක් සත්පුරුෂ සත්පුරුෂයෙක් ඇසුර ලැබුණා නම් එයාට වැටහෙන්න ඕනේ මේ සත්පුරුෂයාගෙන් ලැබෙන හැම දෙයකින්ම එnde එnde එnde එnde තමයි සද්ධර්මයේ අතින් ආඩ්‍ය වෙන අතර සත්පුරුෂයාගෙන් එnde එnde එnde එnde විමුක්ති වෙන්න ඕන. ඈත් වෙන්න ඕන. එහෙම නැතුව බන්ධනයක් තියෙනවා නම් ඒකේ මොකද්ද එක්ක කාම තණ්හාව තියෙන එක්ක භව තණ්හාව තියෙන එක්ක විභව තණ්හාව තියෙන. ඉතින් මේ නිසා මේ ਸਰවචනාසිගේ පණිවිඩය සමහරෙකුට හරිම තිත්තයි මොකද පුද්ගලාරෝපණය හරහා පුද්ගලික එක්ක බැඳලා බැඳීමත් එක්කයි වෙන හැම ආගමකම සම්බන්ධය තියෙන ਸਰබලධාරි දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දිව්‍යනාථගේ පණිවිඩයේ ගේන සුද්ධවන්තෙක් ඉන්නවා. සුද්ධවන්තකේ තීන්දුව අවසාන තියෙනවා. එහෙම නැත්නම් දෙයන්නාසිකේ තීන්දුව අවසාන තියෙනවා. බුදුරජාණන්සේ එහෙම ධර්මයක් නෙවෙයි දේශනා කරේ. උන්වහන්සේ සඳහන් කළේ සත්පුරුෂයාගෙන් කෙරෙන තන කෘත්‍යයක් තියෙනවා. ඒක සද්ධර්ම ශ්‍රවණය. ඊට පස්සේ මේ සද්ධර්ම ශ්‍රවණයත් එක්ක වැඩ යනවා මිසක්කා අවශ්‍ය වෙලාවට සත්පුරුෂයාගෙන් අපි නැවත නැවතත් ඒක කමඨාන් සුද්ධ කිරීමෙන් බණක් ඇහිීමෙන් කරනවා මිස සත්පුරුෂයත් එක්ක හිටියයි කියලා භෞතිකව කායිකව ලැබෙන ලාභයට වඩා අවශ්‍ය කරලා තියෙන සද්ධර්ම ශ්‍රවණය. ඒ ලැබිච්ච සද්ධර්මය සත්පුරුෂයන් ලැබිච්ච සද්ධර්මය සද්ධර්මයද අසද්ධර්මයද කියලා මනින්න පුළුවන් කෙනෙක් නෙමෙයි පුත්තජනයා කියන්නේ. පෘථග්ජන පුරුෂයා කියලා කියන්නේ බහුසත්තානම් මොකාවලෝකේති ඉති පුතුජනෝ කියලා කියනවා බොහෝ ශාස්ත්‍රුන් වහන්සේලාගේ මූණ බල බල වෙදින මිනිහක් තමයි පුතඥය කියන්නේ. අර ගුරුවරයෙක්ට අදහනවා මේ ගුරුවරයෙක්ට අදහනවා ඌනියමුත් කරනවා කේන්දරත් බලනවා බෝධි පූජාවලුත් කරනවා පල්ලියටත් හැම ඕන දෙයක්. හන්දියේ දින මොනද කඩේ සයිබර් කන්න සයිබර් කඩෙන් කනවා ජපන් කන්න ජපන් කඩෙන් කනවා කොයින් හරි කනවා. ඒ බොහෝ දෙනාගේ මූණ බලන එක්කනට කියනවා පෘථග්ජනයයි කියලා. යම් කිසි කෙනෙක් හරියටමගේ සාසුන් වහන්සේ හරියටමගේ ධර්මයේ කියලා ශාත්භර්ණමයටපත් වෙනවා කියන එකම නිවනට වැඩිය ලොකු දෙයක්. පරදව ගන්න එපා. හරියට එතන වැටෙන එකම ඒ වැටීමෙන් ලැබෙන ලාභයට වඩා ලොකු එකක්. දැන් මේක තමයි බුදු මේක තමයි ධර්මයේ මේක තමයි සංඝයා කියලා නොසැලෙන බවටපත් වෙන එක. ඉතින් අපි මොකෙන්ද මනින්නේ මොකෙන්ද දැනගන්නේ අපිට සද්ධර්මයට සම්බන්ධීකරණයක් සද්ධර්මයට සමීපකමක් sannivedanayak වෙලා තියෙනවද නැද්ද කියලා. අපි මේ ත්‍රිපිටකය ඉගෙන ගත්තට සද්ධර්මයට සමීප උණයි කියලා හොඳට විනයදර උණයි කියලා සද්ධර්මයට සමීප උණයි කියලා එහෙම නැත්නම් සද්ධර්මයේ අපේ කනට වැටුණයි කියලා සමීප උණයි කියලා එහෙම කරන්න පුළුවන් ගතියක් ඒ සුද්ධ ලියවිලි වල නම් තියෙනවා මේ සුද්ධ ලියවිල්ල තමයි ඔක්කොම පණිවිඩය කියලා. බුද්ධ ආගමේ ගත්තොත් පොත් 50 ගාණක් තියෙනවා ත්‍රිපිටකයේ විතරක්. ඊට පස්සේ ඒවට ලියවිච්ච අටුවාවත් එක බලනකොට පුස්තකාලයක් තියෙනවා. කාටවත් කියන්න බෑ මෙන්න බුද්ධ ධර්මය කියලා පිටු කරලා ගොනු කරලා දෙන්න බෑ. ඒක නිසා අපිට විවිධ මතවලින් අපි නතර වෙනවා. නියම ධර්මය කියලා කියන්නේ මෙන්න මේ ටික වෙන්න ඇති කියලා. එක්කෙනෙක් කියනවා තව ටික වෙන්න ඇති කියනවා අඩු ගන්න සරුවත් යනසේ වැඩ ඉන්න කාලේ. ඔය මේ මේ මහකොට්ටිත ස්වාමීන් වහන්සේ කච්චායන ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන නන්ද ආනන්ද නන්ද රාහුල වගේ ස්වාමීන් වහන්සේලා හොඳට හඳ පායලා තියෙන හැන්දාවක වනයේ වනසිරිය විඳවනකොට විඳිනකොට මහා කාශ්‍යප මහ රහතන් කියනවා මේ වනයේ මෙච්චර සුන්දර මේ දුතාංග රකින්න භික්ෂුන් වහන්සේලා වනයේ ඉන්න නිසායි කියලා. මොකද එයා කාශ්‍යප මහරතනසේ දුතාංග පිළිබඳ විශේෂඥයා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ වනේ මෙච්චර සුන්දර ධර්මදර භික්ෂුන් වහන්සේලා මෙච්චර ඉන්න නිසායි කියලා. යන්නේ ඉන්න නිසායි කියලා. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා ඉද්දි ප්‍රාත්‍යහාරය දන්න කට්ටිය ගොඩක් ඉන්න නිසායි කියලා මේ එක එකනා එක එකනා ව්‍යංගාර්ථයෙන් තමන්ගෙම පුරාජේරුව තමයි කියන්නේ. අන්තිම කට්ටියටම තේරෙන පොඩි කට්ටිය නෙවෙයිනේ. කට්ටියම දෙන මේක වෙන්න බෑනේ දැන් එයා කියනවා ඒක මෙයා කියනවා මේක වාසිය ඔක්කොම සරුවචනාංශ ළඟට ගියාට පස්සේ සරුවචන සදාන් කරතුන ඔබ යම් පාරකින් ගිහලාද ගොඩ පැන්නේ ගොඩ උනේ අන්නේ පාරට ගරු කරන එක උඹලගේ හැටි මම සරුවචනයි ඔක්කොම නිසයි කියලා මම කියනවා එතකොට මේ මහරහතන් වහන්සේලා එහෙම නැත්නම් අපේ පූර්වාචාර්යයන් වහන්සේලාටත් මේ සද්ධර්මීය නැත්නම් මේ වනසිරිය බබලන්නේ මේ අහවල් කාරණාට කියලා අඩු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඒ නිසා අපිට කවදාකවත් මේ සද්ධර්මයේ ගැඹුර මනින්නවත් හම්බ වෙන්නේ නැහැ. සද්ධර්මය ඉවර කරන්න තියා ඒසා ගම්භීර ධර්මයක ගැඹුරක්ම ඉන්නවත් හම්බෙන්නේ ඉතින් එහෙව් එකේ අපි කියනවා නම් මම ත්‍රිපිටක ධාරී මම විචිත්‍ර ධර්ම කතික මම අරකට දන්නවා මේකට දන්නවා කියලා මට නිකමට හිතෙනවා බුදුහාමුදුරන්ට දෙන්න තියෙන කීර්ති නාමය මොකක්ද කියලා පොත් කීයක් ලියන්න වෙයි ත්‍රිපිටක ධර්ම කතික ධර්ම භාණ්ඩාගාරික විචිත්‍ර ධර්ම කතික ඔබ විහාරාධිපති නැත්නම් විහාර තුනකට අධිපති ඔය පට්ටන්දරේ ලිව්වනම් එහෙම දැන් අපි උපසම්පදා සාහිතිකයේ මේ ලියලා තියෙනවා මේ પરම්පරාව බුදුහාමුදුරන්ගෙන් උපාලි හාමුදුරන්ට උපාලි හාමුදුරන්ගෙන් සබ්බකාමී ස්වාමීන් වහන්සේට එහෙමම ඇවිල්ලා අද දක්වා මාතරසී ඥානාරාම ස්වාමීන් දක්වාම පෙළපත ලියලා තිනවා ඒකල තමයි උඹ ඒකට මේ උපාලි හාමුදුරුව අකුරු තුනයි. අන්තිම අන්තිම හාමුදුරුව වෙනකොට කොළ ගානක් දිගට ලියනවා අසවල් අසවල් ස්වාමීන් වහන්සේගේ ගෝලයා කියනකොට තේරෙනවා පට්ටන්දරේ වග. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම. ඒකට බුදුහාමුදුරනේ කොහොමද අපි නම්බුරාම දෙන්නේ? හැමදේම දන්න කෙනා. ඉතින් අපි වගේ නිකම්ම නිකන් නරපණුවෙක් මේ සද්ධර්මයේ කියලා. මොකද්ද අල්ලන්නේ? මොකද්ද ඉස්සරහට ගන්න කිව්වහම ඒක බරපතල ප්‍රශ්නයක්. නමුත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේම කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා පළවෙනි එකේ කරුණු දක්වනකොට ප්‍රශ්නයක් අහනවා. වැඩියෙන්ම උදව් කරන එක ධර්මයේ මොකද්ද කියලා. දැන් මෙතන අහන වැඩිම දක්වන ධර්ම තුන මොකද්ද කියලා. එක සත්පුරුෂ සංචේවනේ දෙක සත් ධම්මස්සවනේ තුන ධම්මාර ධම්ම ප්‍රතිපදා. අරකෙදී සාරිපුත්‍ර සාන්තේ මේ සූත්‍රයෙන් පළවෙනි එකේ අහනකොට කියනවා කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්පමාදෝ. එනිසා සියලුම සත් ධර්ම ඉගෙන ගැනීමත් හරි. නැත්තම් මේ මුළු පණිවිඩයම ලැබෙන මේ අප්‍රමාද ධර්ම. ඉතින් ඒකට හරීම සෝචනීය තත්ත්වයක් තියෙන ලංකාවේ බුද්ධ ආගම ගැන බලනකොට ලංකාවෙන් කීයෙන් කී දෙනාද මේ වටිනාම දේ අප්‍රමාදී බව දන්නේ. කීයෙන් කී දෙනාද අප්‍රමාදී කියන එකේ අර්ථය දන්නේ. ඔය මොන තරම් අපිට විශේෂේෂ්ඨයන් පිළිබඳ දැනුම තිබුණත් මේ වගේ තැනකදී තේරෙන්න පටන් ගන්නවා මෙච්චර මේ දහම් දිවයිනක්ව පැවතිච්ච අපේ මේ ශ්‍රී ලංකාවට ඇතිවෙච්ච භෞතික ව්‍යසන ස්වභාවික ව්‍යසන සහ විදේශ බලපෑම් නිසා ඒ මිනිස්සු අපේ පෙකිනි වැලෙන් කපලා තියෙන හැටි. අපෙන් සද්ධාර අපෙන් මේ අප්‍රමාදය අයින් කරලා දාලා තියෙනවා. අපෙන් සති සම්පජඤ්ඤය අයින් කරලා අපිට මේ ධර්මයක් පෙන්ලා දීලා තියෙනවා නිකන් බීපු කුරුම්බ කොම්බයක් වගේ. ඇතුලේ දන්නේ ඇතුලේ මදේ නැහැ. ඒක බීලා විසිකරපු කුරුම්බ කොම්බයක් වගේ. ඉතින් දැන් මේ පසුගිය අවුරුදු 30 40ේදී නැවත බුද්ධ ආගමේ යම් ආකාරයක දියුණුවක් බටහිර ආශ්‍යාකරයේ වශයෙන් හෝ ධර්ම විනය වශයෙන් හෝ එහෙම නැත්නම් අධ්‍යත්ත බහිද්දා වශයෙන් වෙලා තියෙනවා නම් මේ බුද්ධ ආගමට නැවත මේ අප්‍රමාද ඉන්ජෙක්ෂන් එක දීපේක තමයි මේ පසුගිය අවුරුදු 40 ඇති වෙච්ච පළවෙනිම වූත් වැදගත්ම වූත් සංසිද්ධිය. ඒ නිසා කාගේ හරි ජීවිතේට කාගේ හරි ධර්ම දැනුමට තාම අප්‍රමාදයේ විදගෙන නැත්තම් අප්‍රමාදයේ වැදගෙන නැත්තම් තාම බීලවිසි කරපු කුරුම්බ කොම්බයක් විතරයි. පිටලෙල්ලක් විතරයි තියෙන්නේ. හැබැයි මේ අප්‍රමාදයේ තියෙන වටින දේ තමයි ඒක නැත්තම් සති සම්පජඤ්ඤය කියලත් මේකට සාරිපුත්‍ර සාංශ වෙන තැනක ප්‍රශ්නෝත්තර වගේ පෙන්නනවා. මේකේ තියෙන වටින දේ තමයි කොච්චර කාලයක් අපි අප්‍රමාදයට කෙනෙහිලිකම් කරත් හරියට බුදුරජාණන් වහන්සේට පස්වග මහණුන් කෙනෙහිලිකම් කරා වගේ අප්‍රමාදී කවදාකවත් අපිට කොනහන්නේ නැහැ. අපි ලෑස්තිච්ච ඕනම වෙලාවක එක ලෑස්ති. ඒක මොකද ඒක අනාත්ම ධර්මයක් නිසා. ඒ නිසා කවදා හෝ සත්පුරුෂ සංසේවණෙන් කාට හරි සද්ධර්ම ශ්‍රවණේ ලැබුණයි කියන පුරුක මේ පරපුර සම්බන්ධ වෙන්නේ ඒ කෙනා අප්‍රමාද ධර්මයේ සත්පුරුෂයාගෙන් ලැබිච්ච දවසේ තමයි. එහෙම නැත්නම් මේ සතිපත්තහනේ එහෙම නැත්නම් මේ සති සම්පජඤ්ඤය කියන වචනය නැත්නම් ඒකේ අර්ථය Tamanට සත්පුරුෂයා හරහා ලැබුණා නම් එතකොට එයාට සත්පුරුෂයා කියන මේ ධර්මයට සද්ධර්මය කියනවා. එතකන් අපිට පුරුෂයෝ ලැබෙන්න ඇති සත්පුරුෂයොත් ලැබෙන්න ඇති ධර්මත් ලැබෙන්න ඇති ඒක සද්ධර්මද නැද්ද සත්පුරුෂෝ නැද්ද කියන එක තේරුම් ගන්න බෑ ඒ නිසා සත්පුරුෂ සංසේවනය ආඩ්‍ය වෙන්නේ එහෙම නැත්නම් ඒක පරිපූර්ණත්වයටපත් වෙන්නේ ඒ හරහා සද්ධර්මයේ ලැබීමෙන්මයි මෙතන සද්ධර්මය කියලා තියෙන්නේ මේ බහුකාර්ය ධර්මයක් විදිහට මේ අප්‍රමාද ධර්මයයි සත්‍යයි ඉතින් තාම යම් කිසි කෙනෙකුට ඒක ලැබිලා නැත්නම් ඒක තේරුම් ගත්තේ නැත්නම් අඩු ගානේ ඒ බව දන්නවනම් එයාගේ හැබෑ වෙනසක් වෙනවා. මගේ ජීවිතේ මම මේ මේ ආදි පිංකම් කරලා තියෙනවා මේ මේ දේවල් ලබලා තියෙනවා මේ ඔක්කොම ලැබලා තියෙනවා. නමුත් මට තාම අප්‍රමාදී කියන එක තේරෙන්නේ මට තාම සතිය කියන එක තේරෙන්නේ ඒකයි බහුකාර්ය ධර්මය. ඒකයි මම දත යුත්තේ කියලා මේ වගේ වැඩ පුළුවනකින් වැඩමුළුවකින් අපිට කාටද ඉඟියක් දෙන්න පුළුවන් නම් අතිශය වැඩමුළුව සාර්ථකයි. හැබැයි සමහර ඇත්තෝ ඉඳලා තියෙනවා දවස් 10 භාවනා වැඩමුළු කරලා යනකමුත් අහන ප්‍රශ්න වලින් තේනවා මේ මූල පණිවිඩය ලැබලා නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ඔయిత වැඩි පිං කරපු කෙනෙක්. ඔయిత වැඩි ලෝකානුකම්පාව තිබුණ කෙනෙක්. සරුවඥාන්සේ ලෝකේ පාරුණා කියලා ඔක්කොම නිවන් දැක්කේ නැහැ. බුදුහාමුදුරෝ නිවන් ලෝකේ පහළ වුණත් නිවන් දකින්නේ සද්ධර්ම ලැබෙන ඉතාම සුළුතරයකට. එච්චරම මේක ගැඹුරුයි. එච්චරම මේක ගැඹිරයි. නිසා අපිට කියන්න බෑ මේ ඔක්කොම පහසුකම් තියෙන නිසා මෙතෙන්ට ඔක්කොමලා අප්‍රමාදයට වැටෙන්න ඕන ඔක්කොමලා සති සම්පජාඤ්ඤයට වැටෙන්න ඕනේ සති සම්පජාඤ්ඤය ඉගෙන ගත්තේ නැති කට්ටිය වාඩ පන්තිම් පන්ති පන්තිම් පස්සේ තියාගෙන ගහනවා එහෙම නැත්නම් දන ගස්සනවා කියලා ඒව කරන්න තෑ ඒව කරන්න අපිට අයිතියක් නැහැ මේකේ. ඒකේ ඊතරම් ගැඹුරුයි අම්මට අප්පට හරි කමන්නේ. දුවා දරුවන්ට හරි කමන්නේ. කාට හරි මේ අප්‍රමාද ධර්මයේ රිලේ රේස් එකකදී බිම වට්ටන්නද බැටන් එක පාස් කරනවා වගේ එළිය පාස් කරනවා වගේ ජී ගත්තොත් මේ પરම්පරාව නිමි પરම්පරාවක් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් මෙතනින්ම ඉවරයි. ඒක නිසා එවැනි කෘත්‍යයකදී මේ සත්පුරුෂ සංසේවනේ සිද්ධ වෙනවා. ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණේ සිද්ධ වෙනවා. මේ සද්ධර්ම ශ්‍රවණේ නිසා සහ සත්පුරුෂ සංසේවන නිසා සම්පුද්ගල సంతානයක ඇති වෙන මේ වෙනස ඒක සිද්ධ වෙන්න ඕනේ භික්ෂුවගේ సంతානේ විතරමද? එහෙම නැත්නම් ගෑණියගේ సంతානෙද, පිරිමි సంతානෙකද, බෞද්ධ సంతානෙකද, අබෞද්ධ సంతානෙකද කියන කිසිම මායින් කිරීමක් අප්‍රමාදේ නැහැ. සති සම්පජඤ්ඤෙත් නැහැ. ඔය ඒක දන්නේ නැති කට්ටිය තමයි ඔය මායින් කිරීම කරලා මේ සති සම්පජඤ්ඤය බුද්ධියට දින්න කරගන්න හදනවා. අප්‍රමාදී බුද්ධිය සින්න කරගන්න හදනවා. ඊට පස්සේ වර්ග ಜಾති ආගම් හදාගෙන මූලධර්මවාදීන් බවට පත් වෙලා ඒ විමුක්තියට හේතු වෙන අප්‍රමාදයේ මත ඉඳගෙනම රණ්ඩු සරුවල් කරනවා. දුවට මතක තියාගන්න මේ අප්‍රමාදේ කියන එක සලකන එකම ගුණය manussකම විතරයි. manussකම තියෙනවනම් ඕනම කෙනෙකුට අප්‍රමාද වෙන්න පුළුවන්. මිනිස්සෙක් වෙලා මම තොට අප්‍රමාද වෙන්න දෙන්නේ නැහැ කියලා තව කෙනෙකුට කිසිම දවසක බලපාන්න බෑ. මොකද ඒක අනාත්ම ධර්මයක් නිසා. ඒ නිසා යම් හේකින් අපට සත්පුරුෂ සංසේවණයකින් හෝ සද්ධර්ම ශ්‍රවණයකින් මේ අප්‍රමාද ධර්මයේ මේ සති ධර්මයේ අපි කරා ලං වුණා නම් අපිට සතුටු වෙන්න පුළුවන් අපේ අම්මා අප්පා බුද්ධ ආගමෙච්ච එක හොඳයි. අපි ධර්ම ජීවිතයක ඉපදෙච්ච එක හොඳයි. අපි කරා මේක පැමිණීම හොඳයි. හැබැයි ඒක පුංචි කරලා සලකන්න අයිතිවාසිකමක් අපිට නැහැ. පුද්ගලික වශයෙන් අපිට නැහැ. මොකද ඒ තරම්ම ගම්භීර දෙයක් නේ. ඒක නිසා සර්වජන් වහන්සේට ඉදිරිපත් වුණොත් කවුරු හරි කිසිම ධර්මයක් නැති අලුත් පුරුෂයෙක් ඉදිරියටපත් වෙච්චාම සර්වඥාන්සේ ඒ කෙනාට දේශනා කරන ධර්මය සන්දස්සේති සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේති කියලා පියවර හතරකට කරන්න. කොයි කෙනාවත් යාට සම්දර්ශනය කරලා පෙන්නනවා බුදුහාමුදුරුවෝ උඹ ඉන්නේ බුදුන් ඉස්සරහා කියලා. එයා දන්නේ එන කෙනා දන්නේ මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ කියලා. එයා බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කරුණාව සහ මහා ප්‍රඥාවේ ස්වභාවය තමයි එයාට පෙන්ලා දෙනවා දැන් ඔබ ඉන්නේ බුදුන් ඉදිරියට කියලා. ඉතින් අපි හිතන්නේ මේ රස්සී දෙනවා, දිබ්බ චක්කෝ දිබ්බ දෝතෝලින් කරනවායි කියලා. නෑ ඒක පැහැදිලිවම තර්කෙන්වත් කියලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කෙනාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔබ දැන් බුදුන් ඉදිරියටපත් වුණා කියලා එක සමාදම් වෙනවා. මෙච්චර වටින දෙයක් ඔබට වෙලා තියෙනවා මම ඔබට ඒක හෙලිලා මතු කරනවා සම්දර්ශන ඊට පස්සේ ඒකට සමාදම් වෙනවයි කියන එක බුදුරජාණන්සේ තාම සතුටින් වෙන දෙයක් මේ බුදුන් සරණ වෙලා අනේ මාම මේ සමාදම් වුණා කියන එක නෙවෙයි මේ පුරුෂයා බුදුන් පිටිරි ඉදිරි පිට ඉන්න බය මනස දන්නේ ඒක ඒ මනසගේ දෝෂයක් නෙවෙයි ඒ මනසගේ හැටි ඒ මනසට ඒක කියලා දීලා අනේ පුතේ මේ කිරි ටිකක් තියෙනවා මෙන්න මේක බීපං කියනවා වගේ ඒක සමාදම් කරවීම සඳහා සරුවචන් වහන්සේ තාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරනකොට පුදුමාකාර ක්‍රමවේද ඉගෙන ගත්තා. කෙනෙකුට සත්‍යය පෙන්නලා එයාට ඒක ඒත්තු ගන්න ලැබෙනවා. මේ තමයි අයි ইনফরমේෂන් ටෙක්නොලොජි කේ ඉහළම කෙලවර. sannivedana. අර පෙන්නලා දෙන්නේ. එහෙම නැත්නම් පොට්ටියකට මණිකක් අපාය වැදුනට ඌට තේරෙන්නේ නැතුව වගේ. එහෙම සංදර්ශනය කරනකොට මේ මනසට ඇති වෙන සතුට එමස කොහෙදෝ යන ගමන් මේ බුදුහාමුදුරුවෝ දැක්ක වෙන්නත් පුළුවන්. නැත්නම් බුදුහාමුදුරුවෝ හොයන ඇවිල්ලා දැක්ක වෙන්නත් පුළුවන්. එතකොට මේ ඇති වෙන සතුට නිසා ඒ මනුස්සයාට manussත්ත්ව ප්‍රතිලාභේ වටිනාකම තේරෙනවා, කෙන සම්පත්තිය තේරෙනවා, සත්පුරුෂ සංසේවණේ තේරෙනවා. ඒ වුණාට පස්සේ සරුවචන් වහන්සේ ඒ ඇතිවෙච්ච ගැම්ම තුල, ඒ ඇතිවෙච්ච සතුට තුල, ඒ ඇතිවෙච්ච උද්දීපනය තුල එතන ඉදිරි දැක්ම තුල එයාට කියනවා මෙන්න මේ වැඩ ටික දැන් ඔයාලට කරන්න සිද්ධ වෙනවා. දැන් විශාල වෙනසක් ඇති වෙලා තියෙනවා. ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. මෙන්න මේ ටික කරන්න ඕනේ කියලා එවැනි උද්දීපනයක් ආපු නැති කෙනෙකුට කවදාකවත් සරුවචනංශයේ සීලයක් සමාධිය ප්‍රඥාවක් දීලා නැහැ. ඉස්සෙල්ලා එයා උද්දීපනය කරනවා. බුදුන් පිටිට පිට ඉන්නේ එක සමාදන් වෙයක්. සමාදන් වුණාට පස්සේ යාට ඇති වෙන ඒ ප්‍රමෝදය ඒ සතුට තුල තමයි මේක සීල ශික්ෂාව කියලා එකක් තියෙනවා සමාධි ශික්ෂාව තියෙනවා ප්‍රඥා ශික්ෂාව තියෙනවා අත්‍යවශ්‍ය දේ තමයි ඇතිලා තියෙන මේ ශ්‍රද්ධාව නැත්නම් ඒකෙන් ඇතිවෙන අදිමොක්කය ආ මේක තුල ඉදිරියට යන්න කිව්වට පස්සේ ඕනම කෙනෙකුට තියෙනවා දැන් බුදුන් ඉදිරියට ආවා තමයි ධර්මෙත් ලැබුණා තමයි නමුත් දැන් ඉස්සරහට කරන තියෙන කෘත්‍යය අම්මා අප්පා අතහරින්න වෙනවා වස්තු භෝග අතහරින්න වෙනවා සියල්ල අතහැරලා මේකට යන්න ඕන කියනකොට පස් කකුල පස්සට ගන්නවනේ කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ දැන් බුදුහාමුදුරුවෝ දැක්කා තමයි ධර්මය දැක්කා තමයි දැන් එකපාරටම හස් ගාලා ගහින් ගිඩි කැටනා වගේ පැවිදි වෙච්චත් බොහොම කලාතුරකින් කියන්නේ එතකොට බුදුරජාණන්සේ පිටට අත තියලා සම්පහන්සනය කරලා තියෙනවා ගිය හරියක් පිරිස ගිය ওই පාරේ තමයි ඒක නිසා උතෙන්දී ලොකු වගකීමක් හිතට එනවා. නමුත් දැන් හිත හොඳට සන්තෝෂ වෙලා තියෙන්නේ පසු බාණ්ඩ එපා. පුළු පුළුවන් විදිහට වැඩ කරගෙන යන් කියලා ඒ සද්ධර්මයේ ඇති කරන මේ අප්‍රමාදය ඇති කරන මේ සතිය තුල එයාට ඊගාවට තියෙන ප්‍රශ්නට ක්‍රම වේද හිමීට මිට හදලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තල්ලු කරන යන ගතියක් බුද්ධජනස් ළඟ සුවිශේෂී ක්‍රමවේදයක් තිබිලා තියෙනවා ඕනම කෙනෙක් තම ළඟට ආපුවාම ඒ මනසට හිස්සකින් යන්න දෙන්නේ නිවන් දක්කනවා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් නමුත් මනසට බුදුන් දැක බව පෙන්වනවා අන්නේ ගතිය දෙනකොට මෙතන ඉන්න කෙනෙකුට හොයන්න පුළුවන් උපක්‍රමය තමයි කොතනකදී හෝ Tamanට මේ සතිය කියන ධර්මය කාවැදුනා නම් අප්‍රමාද කියන වචනේ කාවැදුනා නම් පරණ විච එකක් වෙන්න පුළුවන් දැන් වෙන එකක් වෙන්න පුළුවන් අන්න එදා ඒ කාවදිච්ච වෙලාවේ තමයි අපිට ධර්මය සංක්‍රමණය වීම වෙලා තියෙන්නේ එහෙම නැත්නම් ධර්මය sannivedana වීම වෙලා තියෙන්නේ ඉතින් කල් අපි ගොඩාක් පසුබිම් සාධක විචල්්‍ය සාධක හදාගෙන තියෙනවා. අන්න එදා තමයි අන්න ඒ පුද්ගලයා තමයි සත්පුරුෂයයි කියලා කියන්නේ. එයා බුදුහාමුදුරන්ගේ ගෝලෙක් වෙන්න පුළුවන්, ශිෂ්‍යෙක් වෙන්න පුළුවන්, නැත්නම් බුදුහාමුදුරුවෝ වෙන්න පුළුවන්. සත්පුරුෂයාගේ වැඩේ කෘත්‍යයෙන් තමයි සාධනය වෙන්නේ. සත්පුරුෂ සංසේවණය සාධනය වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. ෂඩ් ධර්ම ශ්‍රවණය කියන්නේ මොකද්ද කියන එක පෘථග්ජනයෙකුට කොහොමඩක්වත් තේරුම් කරගන්න බෑ. ඒ මොකද මුස්ලිම් ආගම දන්න කෙනකින් ඇහුවොත් කියාවි බුද්ධ ආගම කියලා කියන්නේ අපාගත වෙන වැඩක්. ඕවා කියවන්නත් එපා, අත ගන්නත් එපා. ඒ ඒ මුස්ලිම් ආගමේ තියෙන කරා සුද්ධ ලියවිල්ල මේක අත ගන්න එපයි කියලා. කතෝලික ආගමේ ඉන්න කෙනෙකුට කිව්වොත් එimhe කියාවි අපේ සුද්ධ ලියවිල්ල මේක. ඕක අත තියන්න මේපා අනිවාර්යයෙන් අපාගත වෙන ක්‍රමයක් කියලා. ඉතින් එහෙම තවුලකට ඉපදිච්ච දරුවෙකුට මේක සත්‍ය ධර්මයේ කියන්න බෑ. ඕනෙම ආගමක ඉපදෙනකොටම ඒගොල්ලෝ පටු කිරීමක් කරනවා මේක නම් 100 100ක්ම හරි හැබැයි පුතෝ පිටතෙන් නම් අත ගන්න එපයි කියලා. ඒක නැති එකම පොත තමයි ත්‍රිපිටකය. ත්‍රිපිටකයේ කිසිම දවසක අනිත් පොත් කියවන්න එපයි කියලා නැහැ. ඔක්කොම සාස්ෘණ වහන්සේට ගරු කරන්නයි කියලා තියෙනවා. හැබැයි මේක අනිවාර්ය මේ පුද්ගලයාට ධර්මානුධර්ම ප්‍රතිපත්තාවට. එහෙම නැත්නම් මේ සීලය අදි සීලයක් කරගැනීමේ ශ්‍රද්ධාවට චිත්ත භාවනා අධිචිත්ත භාවනා කරගැනීමේ ශද්ධාවට ප්‍රඥා භාවනා අධි ප්‍රඥාවක් කරගැනීමේ ශද්ධාවට සේවනුරට ගිනි තියෙන. ඊට පස්සේ නිකන් ඉන්න බෑ. ඒ මනුස්සයා වලිය විලි ගිනි තිබ්බා හනුමා වගේ ගෙහෙන් ගෙට පැන පැන පැන පැන යනවා. නිසා කොයි වෙලාවක හරි කාට හරි සද්ධර්ම සත්පුරුෂ සංසේවනයේ සහ සද්ධර්ම ශ්‍රවණයේ අහුණනම් උනානම් ඒ පුද්ගලයා පුදුමාකාර Java කැවීමක් සිද්ධ වෙනවා. පුදුමාකාර උනන්දුවක් සිද්ධ වෙනවා. එනිසා නිතරම සලකා බලනවා. පවුල්ලාට දබර ප්‍රශ්න, ලෙඩ, දුක් කොච්චර තිබුණත් සීලය අදි සීලයක් කරගන්න මට පුළුවන්කම කොහෙද තියෙන්නේ? චිත්ත භාවනා අදි චිත්ත භාවනා කරගන්න මට කොහෙද ඉඩක් තියෙන්නේ? ප්‍රඥා භාවනා අදි ප්‍රඥාව භාවනා බාට කරන්නේ කොහොමද තියෙන්නේ කියන මේ සම්මා සංකප්පය මේ කියන ධර්මාදාන ප්‍රතිපදාව ඔලුවට වැටුණාට පස්සේ මේ මිනිසයා තවදුරටත් පරණ මිනිසයා නෙවෙයි. සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. මෙතෙක් කල් ඒ විනෝද තිබුණේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පුලුවන්තරම් ඉදුරම් පිනවීමේ ආසාව. එහෙම නැත්නම් අපේ කට්ටිය පිනවීමේ ආසාව. මගේ ඉදුරන් නෙවෙයි අපේ අය. ඉතින් කරන්න බැරි මේ වැඩේට අත තිබ්බට පස්සේ අනන්ත අප්‍රමාණ බාධක එනවා. එන හැම බාධාවකදීම ඒ බාධාවට වෛර කරලා ඒ බාධා කරන කට්ටියක් ඉන්නවා කියලා හිතාන විභව තණ්හාවක් ඇති කර ගන්නවා. ඉතින් මේක මේ වද බෙරේ වැටුණා වගේ, දඬු බෙරේ මේ කටු බෙරේ පෙරළුවා වගේ දිගින් දිගට යන ජීවිතයක අපිට තිබුණේ. නමුත් යම් දවසක සත්පුරුෂ සංසේවණය, සද්ධර්ම ශ්‍රවණය, ධර්මානුධර්ම ප්‍රතිපදාවට ගියා නම් මේ ඔක්කොම අල්ලපන ලස්සේ මට අදිශීලයක් පිටන්න තියෙන හැකියාව විතරයි ආ බලන්නේ. අනික් කරදර අඩුවීමක් එතන වෙන්නේ නැහැ. ඒ වගේම අදි අදි චිත්ත භාවනාවකට නෑ නෑ අපි ගෙවල් දොරවල් ඉන්න නිකම්ම නිකම් කුසියම්මලා විතරයි අපිට කොහෙද භාවනා කියලා එහෙම එකක් නෑ කුසියම්ම වුණත් කමන්නේ කුසී තාත්තා වුණත් කමන්නේ භාවනා කරගන්න පුළුවන් කියන එක බලන ගතියක් එයාට එන්න පටන් ගන්නවා ඊට පස්සේ අදි ප්‍රඥා භාවනාව අදි ප්‍රඥා භාවනාව කියන්නේ මේ අදි ශීලයේ අදි චිත්තය හදන එකම තමයි ඉස්සර බෑ කියපු එක අහා කියනවලු කරන්න පුළුවන් ආනීය ප්‍රඥාව ආවට පස්සේ ඒ පුද්ගලයාට තේරෙනවා අවශ්‍ය මූලික සුදුසුකම් අතින් අපි ඔක්කොම සමානයි. කිසිම කෙනෙකුට කියන්න බෑ මෙයාට වැඩිය මෙයා ඉහළ තාරාතිරමක ඉන්නවා කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ මූලික උපදේශ පන්ති කියලා තියෙන විදිහට මේ වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා. මම දැන් මෙතන ඉන්න බව තමයි ලොකුම පින. පුළුවන් තරම් හොඳට පట్టල වාඩි වෙලා මේ චිත්තක්ෂණේ හිත ගන්න කිව්වොත් අපිට කියන්න බෑනේ අරයට වැඩි ඉක්මනට මෙයාට පුළුවන් මෙයාට වැඩි ඉක්මනට පුළුවන් එයා ගෑනු නිසා පිරිමි නිසා වයස නිසා දැනුම නිසා මොකක්වත්ම නැහැ ඕනම වෙලාවක මේ වර්තමානයේ හිත ගැනීමේ හැකියාව අතින් හැම මිනිස්සෙකුටම සමාන ගතියක් නැති ඒක දන්නේ නැතිකමනේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා මනුෂ්‍ය ශරීරයක් ලැබුණාට පස්සේ ක්ෂණ සම්පත්‍ය කියන්නේ මොකද්ද කියලා දැනගත්තට පස්සේ කළ යුතු උතුම්ම කෘත්‍ය මේ අප්‍රමාදේ නැත්නම් මේ වර්තමානට හිත එළඹව ගැනීමයි කියන එක දැනගත්තට පස්සේ ඒ මනුස්සයාට මේ කාර්ය බහුල කෙනෙක්ද එහෙම නැත්නම් විවේකීව ඉන්න කෙනෙක්ද ප්‍රථම යාමේද ජීවිතයේ මැද යමද පසු යමද කියලා කිසිම බලපෑමක් නැහැ. තියෙනවා නම් බලපෑමක් තකතිරුකම විතරයි. අනිත් එක තෘෂ්ණාව. බෑ කියනවා නම් කවුරු හරි නොද්දකින් නොපතන් කියලා අසත්පුරුෂය කියලා අයින් කරා. මම දන්නේ මොයි කියනවට මට හරියට බයිනවා. ওই වචන බණේදි කියන්න එපයි කියලා. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ වර්තමාන මොහොත මට හිත ගන්න බෑ මයි කෙත් පැහිලා තියෙන නිසායි කියලා මම කියනවා නොද්දකින් නොපතන් නොදෝමකින් ඔහොම කතාවක්වත් අහන්න නොලැබේවා. දැන් කවුරු හරි කියනවා මම මේ මේ වර්තමාන මොහොතේ හිත ගන්න බෑ මම තාම ලදරු වයසින් ඉන්න කෙනෙක් කියලා. අවුරුදු 6 පැනපු කාටවත් කියන්න බෑ. අවුරුදු 6 පැනපු වෙලාවෙ ඉඳලා ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. කවුරු හරි කියනනම් මම මේ අරක නිසා බෑ කියලා ඕනම ඒ කියන කතාව කුණ්ඩගේ තකතිරුකම සහ තෘෂ්ණාවයි ප්‍රමාණික කියනවා මිස දෙන්නේ මේක වෙනසක් නැති නිසායි බුදුරජාණන් වහන්සේ මුළු ලෝකයට විවෘතව කිව්වේ සතිපට්ඨාන සූත්‍රයේ ඒකායනෝ අයම්බික්ක වේමග්ගෝ කිසියම් විදිහකට කිව්වේ නැහැ මේ සිංහල බෞද්ධයාට මේක දුන්නා. එහෙම නැත්නම් මේ ඉන්දියාවේ කට්ටියට විතරයි දුන්නේ ශාක්‍ය වංශයට විතරයි දුන්නේ කියලා. ඒ කිසිම ආමන්ත්‍රණයක් නැහැ. ඒ මොකද බුදුරජාණන්සේ දන්නවා මේ සද්ධර්මයේ කියන එක නැත්නම් ධර්මාණු ධර්ම ප්‍රතිපදාව කියන එකට ලැබිච්ච ලාභය තමයි manussත්ත්ව ප්‍රතිලාභය. ඒ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයත් මේ ඡන්දෙටයි එහෙම නැත්නම් ওই කාම ඡන්දෙටයි එහෙම නැත්නම් කාම තණ්හා භව තණ්හා වලට පූර්ණ කාලීනව යොදවන කෙනාට බුදුරජාණන්සේ දෙන නම්බුකාරය තමයි මුර්ග කියන නම. මුර්ගයයි කියලා කියනවා. අසත්පුරුෂයයි කියලා කියනවා. එයා ළඟ අසත් ධර්මයේ තියෙනවායි කියලා කියනවා. යම් කිසි කෙනෙකුට කොච්චර කරදර තිබුණත් මේ එළඹ සිටීමේ හැකියාව තියෙනවා, සත්‍ය පිහිටීමේ හැකියාව තියෙනවා, අප්‍රමාද වීමේ හැකියාව තියෙනවා කියලා උදාාර සිංහලීලාවෙන් කවුරු හරි කියනවනම් ඒ මිනිස්සයා නිවන් නොලැබුවාට නිවනක තියෙන විවේකයේ බුද්ධ විඳිනවා. නිසා මේ බහුකාර්ය ධර්මය නැත්නම් බහුකාර්ය ධර්ම තුන කියලානේ අපි මේ කතා කරන්නේ. සත්පුරුෂ සංසේවනේ, සද්ධම්මස්සවනේ සහ ධම්මානුධම ප්‍රතිපදාව කියලා කියන්නේ නිවන් දැක්කට පස්සේ යෝජනා ඉෂ්ටට වුණාට දැනට ඕනම කෙනෙකුට සමාදම් වෙන්න පුළුවන් එකක්. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ අහවල් කාරණාව නිසා මට මේ දේ බෑ, මට මේ දේ නෑ, මට මේ දේ අඩුපාඩුයි කියලා මිනිස්සුන්ට කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙකුට ඒ වර්තමාන මොහොතට එළඹ සිටීම ඉඳගෙන ඉනෝඩ ඉඳගෙන ඉන්න බව දාන්න. ආස්වාස් කරනට ආස්වාස් බව දාන්න. ප්‍රස්වාස් කරන ප්‍රස්වාස් බව දන්නවනම් ඒකට කියන්නේ මනුස්සකම කියලා. ඒකනේ අපි සංසාරේ පුරා අමතක කළ දෙන්නේ. අපි සංසාරේ පුරාවට දරුවන්ට හම්බ කරා අරග කරා මේක කරා මේ වර්තමාන මොහොතේ එළඹ සිටීම කියන එකට මට ඕගොල්ලෝ සමාව දෙනවා නම් මම කියනවා මෙතෙක් අපි වෛර කරපු එකම දේ තමයි වර්තමාන මොහොත. මුළු සංසාරේ පුරාවට ඒකට වෛර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් බුදුහාමුදුරු කියපු නිසා කරපන් කිව්වත් කොට්ටේ උඩ කුඩලා තිබ්බා වගේ තිබ්බට හිටින්නේ නැහැ. ඒක නිසා අපිට සහෝදර බැම්මෙන් බැඳෙන්න ඕනේ නම් මානවය අතර යම් සංහිඳියාවක් ඇති කරන්න ඕන නම් ඒ සියලුම දෙනාට කියන්න අපිට manussකමට යන්න පුළුවන් වෙන්නේ වර්තමාන මොහොතේ විතරයි. අපි යම් මේකින් එක පාවා දීලා අතීතයෙන් හිත අභිරමණය කරනවා අනාගතේ අභිරමණය කරනවනම් අමනයි, තිරිසං, අසත්පුරුසයි, manussකමක් නැහැ. අපි මෙතන ඉඳගෙන වෙන තැනක් ගැන හිතනවනම් මෙතන වෙන කෙනෙක් ගැන හිතනවනම් ඒ සෑම චිත්තක්ෂණයකම හිත පරිපන්ත ධර්මයකට වැටෙනවා සතිය කැඩෙනවා. ඉතින් එහෙම ගොඩක් වෙලා අපි හිතනවා ඒකට ප්‍රශ්නයක් නැහැ. අඩු ගානේ ඒක නිවේ කළ යුත්තේ සතියයි කියනවනම් අපිට ටික කාලයක් යනකොට අපි හිතනට ඩීක්මනට manussකම තේරෙන පටන් මේ manussකමේ තියෙන අත්‍යන්ත ලක්ෂණයක් තමයි අහිංසකකම. වර්තමාන මොහොතේ තියෙන අහිංසකකමට යන්න ඒක කියලානිම කරගන්න බැරි විශාල දෙයක්. අපි දැනුමින්, අපේ පුළුවන්කාරකමෙන්, අපේ නම්බුකාර සේරකෙම අපිට වෙලා තියෙන අපිට අහිංසකම නැති වෙලා. හොයාගන්න බැරි තැනකට නැති වෙලා තියෙනවා. ඒ වන්දියට අපි තව තවත් නම්බුකාරකම් තව තවත් තාන්නමාන හොය හොය ඇවිදිනවා. මේ අපි මේ භාවනා මධ්‍යස්ථාන වෙලා ඔක්කොම සුදු ඇඳගෙන ඔක්කොම එක බලිය එක හැලිය තමයි බත් කාලේ එක පැත්තට බුදියන්නේ මොකටද? අපි අර නැවත අහිංසකමට එන්නයි. ඒ ඒ ඒ පරිසරේ නැතුව මේ තටමැව්වට පරියංගයට ඇවිල්ලා හරියන්නේ නැහැ ඕක. කොච්චර හරි ගත්තටමවත් හරියන්නේ නැහැ. ඒ පරිසරය අවශ්‍යයි. ඒ ඒ ආචාර ධර්ම අවශ්‍යයි. ඉතින් අපි උත්සාහ කරන්නේ බුදුන් ඉදිරි පිට ධර්මයේ ඉදිරි පිට සංඝයා ඉදිරියට අපේ අහිංසකකම හෙලි කරගන්නයි. ඒ අහිංසකකම වර්තමාන චිත්තක්ෂණේ එnde එnde එnde ඒ බුදු අසිරිය නැත්නම් බුදුහාමුදුරන්ගේ තියෙන මේ මහා තෙද බල ධර්මයේ තෙද බල සංඝයාගේ තෙද බල සහ සීලයේ තෙද බල තියෙනවා. ඒ නිසා අපි ඒක පසට දාලා වෙන මොනවා ඉස්සරහට ගත්තත් ඒක අසත් ධර්මයක් පාඩපත් වෙනවා. ධර්මාන ධර්ම ප්‍රතිපත්තිය බාටපත් වෙන්නේ. ඒ නිසා මම කියන්නේ මෙහෙම කියනකොට උඟ දෙනෙක් කියනවා මේ මුළු දවස පුරාම මුළු සතිය පුරාම මුළු මාසේ පුරාවටම එළඹ සිට 100න් ගත කරන්න හදනවයි කියලා නෑ. එහෙම එකක් නෙමෙයි මම මේ කියන්නේ. මෙතෙක් කල් හිටියට වැඩිය ඊයේ හිටියට වැඩිය අද එළඹ සිට චිත්තක්ෂණ ගන්න වැඩි කරන සතිය පිහිටපු චිත්තක්ෂණ ගන්න වැඩි කරන ධර්මයේ Taman තුල යමෙක් තුල සිද්ධ වෙනවා නම් යා ඒකාන්තයෙන්ම සත්පුරුෂ සංසේවනේ ලැබිච්ච කෙනෙක් සත් ධර්ම ශ්‍රවණේ ලැබිච්ච කෙනෙක් ධර්මාන් ධර්ම ප්‍රතිපatti ඉන්න කෙනෙක්. ඒ ඇත්තත් ගොඩක් සැක තියෙනවා. ඒ ඇත්තටම ගොඩක් බය තියෙනවා. නමුත් කිසිම බය වෙන්න දෙයක් නැහැ. දවසින් දවස දවසින් දවස මේ එළඹ සිටීම අප්‍රමාදය සතිය බුද්ධ ප්‍රමාණයක් හරි වැඩෙනවනම් මේ තමයි සාරිපුත්‍ර සාංශය දෙන්න හදන පණිවිඩේ. ඒ නිසා අද දවසේ මේ පුණ්‍ය ධර්ම දේශනාව ශිළු දිනාටම තමයි මේ කරගෙන යන වැඩපිළිවෙල වඩා අදිෂ්ඨාන ශක්තියකින් වඩා ශ්‍රද්ධාවකින් වීර්යයෙන් කරගෙන යාම සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිළු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.